කුසලෝ සම්බ ධම්මානං සතෝ වික්ඛෝ පරිම්බයේති සද්ධා සම්පන්න පින්වත්නි පසුගිය වාර දෙකේදී අප ආරායන වර්ගයේ අධික සූත්‍රයේ ඉහත කියන ලද අවසාන ගාථාව අලලා දේශනා දෙකක් කළා. ඒ දේශනා දෙක තුලින් අප විස්තර කළේ සතෝ භික්ඛෝ පරිම්බජේ මනසානා විදෝසියා කියන කරුණ දෙක පිළිබඳව සුළු හැඳින්වීමක් පමණයි. එතකොට අද අප විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ කාමේසු නාවිගිජ්ජීය කාමයන් කෙරෙහි ගිජු වෙන්නේ නැහැ මුසපත්වන්නේ නැහැ ભેද භාවයට පත්වන්නේ නැහැ කියන කාරණාව දැනයි එතකොට කාම කියන එකේ සාමාන්‍ය අදහස කෑම කියන එක පස් දෙනෙකුගේ කෑමට කියනවා පංච කාම කියලා ඇසේ කෑම රූප අනේ කෑම ශබ්ද නාසයට එසේම ගඳ සුවඳ, දිවට රස, කයට නොයෙකුත් ස්පර්ශ මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් පහට අරමුණු වන අරමුණු වලට තමයි පංචකාම කියන්නේ. මෙන්න මේ කාම වස්තුන් කෙරෙහි ඇලීම, ඉදුවීම, බැඳීම ඒවාට ආශා කිරීම සත්‍ය වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. බුදු පියාණන් වහන්සේ පළමු ධර්ම දේශනාවෙන්දීම ධම්මචක්කපවත්තන සූත්‍රය පවත්වන අවස්ථාවේදී සංකෝපණිතං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ වික්ඛවේ උබ්බේ අනනස්සතේසු ධම්මේසු චක්ඛුන්නදපාදී ඥානන්දපාදී සංඥා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී කියා දේශනාකට වදාලා මේ දුක්ඛ සමුදය සත්‍ය මෙම ආශාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා පෙර නොයසෝ විරු ධර්මයන් කෙරෙහි ඇස පහළ වුණා ප්‍රඥාව පහළ වුණා නුවණ පහළ වුණා ආදී වශයෙන් දා බුදුරජාණන් වහන්සේ එය විස්තර කළා. අද අප මේ කරුණ ලබන දේශනාවට මනරින් මේ පින්වත් අය සාවධාන වැඩස ඇහුම්කන් දුනහොත් මේ පින්වත් අයට මේ භූමි භාගය තුළදීම මේ දුක්ඛ සමුදය සත්‍ය වූ මේ ආශාව මේ කාම වස්තුන් කෙරෙහි පවත්නා ආශාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා නුවණක් පහළවන්නට පුළුවන් ප්‍රඥා චක්ෂුසයක් ඇතිවන්නට පුළුවන් එතකොට ඊට පසුව අප විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා මේ පංචකාම වස්තුවම අරමුණු කරගනිමින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක බුද්ධ දේශනාවන්ට අනුකූලවම අන්න ඒ විදිහට යම් කිසි කෙනෙකුට කටයුතු කරන්නට සමාධිමත් සිතකින් යුතුව ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් නොහොත් මේ භූමි භාගය තුළදීම මේ දේශනාව අවසානයේදී මේ පින්වත් අයට නිර්වාණ ධාතුව වුණා සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා ඇති. එසේම මේවා කියන කාරුණික හදවත පෙරදරි කරගෙනම මෙත් සහගත සිතකින්ම අප මේ ධර්ම දේශනාව පවත්වනවා එම නිසා කවුරුත් එන දේශනාව සාවධානව අහන්න එතකොට මා කලින් කියවා පංචකාම කියන්නේ අසකන්නාසේ දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පසට අරමුණු වන නොඑක් ආරම්මණයන්ය කියලා. මේ අරමුණු තුළින් අපිට යම්කිසි ආශාවක් ඇති වෙනවා නම් අන්න එවිට පමණයි මේ අරමුණු කාම වස්තුන් බවට පත්වන්නේ. කාම කියන එකට කොටස් දෙකක් ඇතුළත් වෙනවා වස්තු කාම, කිලීස කාම කියලා. වත්තුපහම කියන්නේ මේ ලෝකේ යම්තා සංස්කාර ධර්මයක්ද ඒ සියලුම සංස්කාර ධර්ම සියලුම දේවල් මේ වත්තුකාම කියන එකට අයත් වෙනවා මෙන්න මේ වත්තුකාමයන් නිසා යම් කිසි ආසාවක් කිලේශයක් පහළ වුණකොට ඒ කිලේශයටත් ආසාවක් ඇති වෙනවා ඒ කිලේශයේ රස විඳීමට කැමැත්තක් ඇති වෙනවා අන්න ඒකට කියනවා කිලේශ කාම කියලා. එතකොට කාම කියන්නේ කමනීයට්ඨේන කාමා රජනීයට්ඨේන කාමා මදනීයට්ඨේන කාමා මේ සිත පිනවන බැවින් කමනීය බැවින් මේවට කාම කියන්නේ. රජනීය බැවින් සිත ඇලෙවෙන බැවින් මේවට කාම කියන්නේ. මදනීයට්ඨේන කාමා සිත මත් කරවන බැවිනුයි මේවට කාම කියන්නේ. එතකොට කිලේශකාම කියන්නේ කතමේ කිලේශකාමා මොනවද මේ කිලේශකාම කියන්නේ චන්දෝ කාමෝ රාගෝ කාමෝ චන්ද රාගෝ කාමෝ ඡන්දය කාමයක් රාගය කාමයක් මේ දෙකම එකට එකතු කරලා කතා කරනකොට ඡන්ද රාගය කාමයක් යම් කිසි වස්තුවක් කෙරෙහි යම් කිසි කෙනෙක් කෙරෙහි ඡන්ද රාගයක් අපේ සිත තුළ පහළ වෙනවා නම් ඒක කිලේශ කාමයක් අනිත් අතට විස්තර කරනවා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ ඒ කියන්නේ කාම වස්තුන් පිළිබඳව යම් සංකල්පනාවක් තිබේ නම් ඒක කාමයක් ඒ කාම වස්තුන් පිළිබඳ බැඳීමක් රාගයක් තිබේ නම් ඒකත් කාමයක් මේ දෙකම අරගත්තාම සංකප්ප රාග මේ සංකප්ප රාගයත් කාමයක්. මෙන්න මේ සංකප්ප රාගයන්ට තමයි කිලේශ කාම කියන්නේ. එතකොට වස්තු කාම කියන එකට මනාපෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී සියලුම දේවල් ඇතුළත් වෙනවා. මේ අපේ පංචස්කන්ධයත් එක අතකින් අපේම පංචස්කන්ධේ කාම වස්තුවක් බවට පත් වෙනවා. බාහිර ලෝකයේ බාහිර සත්‍යයන්ගේ පංචස්කන්ධත් කාංවත් වූ බවට පත් වෙනවා. අඹ දරුවන් දෙමව්පියන් සොයුරු සොයුරියන් හිත මිතුරන් ගුරු ගෝලයන් ඒ වගේම නොඑක ආකාර මෙතිය මෙතිවරුනි ප්‍රභූවරුණොත් මේ කාම වස්තුන් වලටම ඇතුළත් කරන්නට පුළුවන්. නොඑක ආකාර සත්‍යෝත් කාම වස්තුන්. ඒ විතරක් නෙවෙයි කෙනෙකුගේ සිනහව කතා කිරීම, හැඬීම, සයනේ කිරීම, ක්‍රීඩා කිරීම, ගමන බිමන මේ ආදී ක්‍රියාවලුනුත් කාම වස්තුන් බවට පත් වෙනවා. සමහර විට ස්වාභාවික දේවල් පවා පර්වත ආරණ්‍ය සීනාසන නැත්නම් ඉරහඳ තාරකා නැත්නම් දියගිනි සුලන් සීතල උෂ්ණ ආලෝක අන්ධකාර වැනි මේ ස්වාභාවික වස්තුන් බව බොහෝ විට කාම වස්තුන් බවට පත්වන්නට පුළුවන්. අප ගන්නා ආහාර පාන, පිළියෙල කරගන්නා ඇඳුම් පැළඳුම්, ඒ වගේම ගෙවල් දොරවල් නොඑක් රතවාහන ආදී වස්තු මේ සියලුම දේවලු කාම වස්තුන්. ඒ වගේම තනතුරු කීර්ති ප්‍රශංසා ගරු ගෝමන් මේවා ලැබීමට ඇති ආශාව ඒ වගේම නොඑක් දේවල් ඉගෙන ගැනීමේ ආශාව වැනි දේවල් මේවා කාම වස්තුන්. විචිත්‍ර කතා විචිත්‍ර දේශ සත්‍යයන කිරීමේ හැකියාව ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර හැදී හැදෑරීමේ අපේක්ෂා මේවා කාම වස්තුන් මේ පමණක් නෙවෙයි අප මේ වැඳුම් පිදුම් කරන විහාර දාග බුද්ධ රූප බෝමලු ධර්ම පුස්තක ඒ වගේම පාත්‍ර සිවුරු ආදී ආගමික වස්තුනුත් කාම වස්තුන් වෙනවා අනිත් අතට දායක කාරක උපස්ථායක ආදීනුත් බොහෝ විට කාම වස්තුන් වීමට ඉඩ තිබෙනවා අපේ සිත තුළ නොඑක ආකාර ආශාවන් නැති වෙනවා. ඒ ආශාවන් සෑම එකක්ම වගේ බොහෝ විට කාමවත් වෙනවා. නේද හිත මිතුරන් දෙමව්පිය සොයසොර සොයසොරියන් අපි බලන්නට ආශා කරනවා. ක්‍රීඩා පෙරහැර උත්සව පින්කම් ආදී පවත්වන්නට ආශා කරනවා. ඒවා දැකීමට අපි ආශා කරනවා, එළුම් කරනවා. නොඑක ආකාරයෙන් ඇති විසිතුරු සතුන් ඒ වගේම ස්වාභාවික දර්ශන මේවා බැලීමට අපි ආශා කරනවා කාමවත්තුන් රැක ගැනීමට අපේ කැමැත්තක් තියෙනවා. දෝ දරුවන් අඹුවන් සිප වැළඳ ගැනීමට, ඔවුන් හා එක් විසීමට, ඔවුන් සුරතල් කිරීමට, ඔවුන්ගේ සුරතල් මිහිරවදන් ඇසීමට අපේ තුල ඡන්දයක් කැමැත්තක් තිබෙනවා. ඒ තුලින් අපට ආශාවක් ජනිත වෙනවා. නොඑක ආකාර සුවඳ වර්ග ආග්‍රහණය කිරීමට, නොඑක ආකාර රස වර්ග වල රස විඳීමට ඒ වගේම වස්ත්‍රාභරණ සිවුරු කිරිකර මිදුල් බෝමළු ආදී විස්තර ලෙස තබා ගැනීමට පහසෙන් ගමන් බිමන් යාමට මේවාටත් අපේ සිත තුළ ආසාවක් ඇති වෙනවා එවිට මේ සෑම දෙයක්ම කාම වස්තුන් බවට පත් වෙනවා අපි ඉගෙන ගන්නා දේවල් අන් අයට කියා දීමක් සමහර විලාවට කාම වස්තුවක් වෙන්නට පුළුවන් තමා දන්නා භාවනාවෙන් දන්නා කරුණු ධම්ම කරුණු අන් අයට කියා දීමත් ආසාවත් තුළින් සිදුවෙනවා නම් ඒ පවා කාම වස්තුවක් වෙන්නට ඉඩ තිබෙනවා. එම නිසා මේ ලෝකේ යම්තා සංස්කාර ධර්මයක්ද ඒ සෑම සංස්කාර ධර්මයක්ම අපගේ දෘෂ්ටි කෝණයට අනුව අප බලන ආකාරයට අනුව කාම වස්තුන් බවට පත්වන්නට පුළුවන්. එතකොට මේ කාමයන් කෙරෙහි මේ කාම වස්තුන් කෙරෙහි ये कामेषु कामच्छन्दो काम रागो काम नन्दी काम तन्हा काम स्नेहो काम पिपासा काम परिलाह काम गीदो काम काम मुच्छा මේ කාම වස්තුන් කෙරේ යම් කිසි කාමච්ඡන්දයක් කාම රාගයක් කාම නන්දියක් කාම තණ්හාවක් කාම ස්නේහයක් කාම පිපාසාවක් කාම පරිලාහයක් කාමීට කිසි බවක්, ගේද බවක්, කාමී මුසපත් වීමක් ඇතනම් අන්න ඒවා කාම කියනවා. එතකොට මේ ලෝකයේ තියෙන සෑම වස්තුවක්ම එක අතකින් කාම වස්තුන් වෙනවා. අනිත් අතින් මේ වස්තුන් පිළිබඳව මේ වස්තුන් කෙරෙහි යම් කිසි ඇලීමක්, රාගයක්, ඡන්දයක්, කැමැත්තක් ඇති වුණොත් ඒක කිලේශ කාමයක් වෙනවා. මේ පින්වත් අයට දැන් කර්මක් හෝ තේරෙනවා ඇති වත්තුකාම කිලේශකාම කියන දෙකේ සාමාන්‍ය අදහස. මේ ආකාරයෙන් ප්‍රිය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ කාමූපසංහිත වූ රජනීය වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන ධර්මයන් නිසා උපදින සුවය සුඛය සාත ස්වභාවය ආස්වාදය නැත්තම් මිහිර සිත පිනවන ස්වභාවය එහෙමත් නැත්තම් සිත අලවන ගතිය ජනිතවන්නේ ඇයි කාමයන් තමාගේ අහිත පිනිස අනර්ථය පිනිස දුක පිනිස සසර පිනිස හේතු වන හේතු වන බව අප නොදන්නා නිසායි ඒ නොදක්කම තමයි මෝඩකම කියන්නේ අපි සැපයක් කියා සිතාගෙන සිටිනවා ඒ සැපයක් ඇයි සලකනු ලබන සංඥා විපල්ලාසයේ තිබෙන තාක්කල් අපට මේ කාම වස්තුන් මිහිරක් ලෙසින්මයි පේන්නේ. අන්න ඒ කාම සංඥා විපල්ලාසයේ වැරදි සංඥා විපල්ලාසයේ නැති කර ගැනීමට කාමයන්ගේ ආදීනව පළමුවෙන්ම අපි දකින්නට ඕන. විදර්ශනාවක් තුළින් විදර්ශනා භාවනාවක් තුළින් යථා භූත ඥාන දර්ශනයක් ඇති කර ගන්නට ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඕන. එම නිසා අප පළමුවෙන්ම මේ කාම වස්තුන් පිළිබඳව තියෙන ආදීනව පළමුවෙන් කෙටියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අපස්සාදා කාමා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ විත්ත බීයෝ කියලා බුදු පියාණන් වහන්සේ වදාලා කාමයන්ගෙන් ලැබෙන ආස්වාදය ඊටාම සුළුයි අල්පයි. ඒ ආස්වාදය නිසා ඉන් ඇතිවෙන දුක බහු දුක්ඛෝ බහුපායාසෝ වාදීනෝ එත් බිනියෝ බොහෝ දුක් ඇති වෙනවා බොහෝ උපායාස ඇති වෙනවා ඉන් ලැබෙන ආදීනමය බියෝ බොහෝයි වැඩි ආස්වාදය ඊ타මත්ම අල්පයි ඒ ඊතාසුළු වශයෙන් ලැබෙන කාම වස්තුන් තුලින් ලැබෙන ආස්වාදය ඉබේම ආකස්මික ලෙස ලැබෙන්නකුත් නෙවෙයි ඒ ලබා ගැනීම සඳහා අපි විහිසෙන්නට ඕන. ඒ එසේ වෙහෙසිරහරි ලදා ලබාගත් වූ කාමසුඛයත් අකුසල සංස්කාරයක් කර්ම රාශියක් ඉතිරි කරලා තියලා වහාම දිදිලා නැති වෙලා යනවා. ඒ සුළු කාමාස්වාදේ නිසාම සත්‍යයන්ට අපායට යන්නට සිදු වෙනවා තිරිසන් ලෝකවලට പ്രേත ලෝකවලට යන්නට සිදු වෙනවා සසරේ රැඳෙන්නට සිදු වෙනවා අති දීර්ඝ කාලයක් දුක් භව දුක් අනුභව කරන්නට සිට වෙනවා සංසාරයෙන් ගැලවෙන්නට බැරි වෙනවා මේ පින්වත් අයට පොඩි කතාවක් කියන්නම් අර නන්ද කියලා මානවකෙක් හිටියා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින කාලේ ඒ මානවකයා උප්පලමන්නා මහරහත් මෙහෙණින් වහන්සේ දූෂණය කළා එයින් ඔහුට ලැබුණු ආස්වාදය සමහර විට විනාඩි කීපයක එකක් වන්නට පුළුවන්. නමුත් ඒ ආස්වාදයේ නිසා ඔහු එවලේම පොළොව පලාගෙන අවීචි මහා නරකාදියට ගියා. අදත් ඔහු දුක් විඳිනවා. විනාඩි 5ක 10ක ලැබපු ආස්වාදයට වන්දි ගෙවමින් ඔහුට අවුරුදු ලක්ෂ ගණන් අසංකීය ගණන් සමහර විට බුද්ධාන්තර ගණන් අනන්ත අප්‍රමාණ निराදුක් විඳින්නට සිදු වෙනවා මේ දුක මෙසේ විඳීමට ඇති දුක ඔහු එදා දුටුවා නම් ඔහුට එය පෙනුණා නම් ඒසා විශාල දුකකට විනාඩි 5ක ආස්වාදයක් ලැබීමට සිතන්නේවත් නැහැ. මේක තමයි ඇත්ත වශයෙන්ම දුක ඇතිවීමේ හේතුව නොදන්නාකම කියන්නේ. අනිත් අතට මේ කාම වස්තුන් කෙරෙහිින් ඇතිවෙන සුඛය ඒක අසුචි සුඛයක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. යංකෝ භික්ඛවේ මේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජතේ සුඛං සෝමනස්සං ඉදං උච්චති කාම සුඛං මීල්ල සුඛං පුතුජන සුඛං අනර්ය සුඛං නසීවේ තබ්බන්න භාවේ තබ්බන්න බහුලීකා තබ්බං භායතබ්ස භායතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංචකාම වස්තුන් අරගෙන යම් කිසි සුඛයක් සෝමනස්යක් උපදිනවා නම් අන්න ඒකට කියන්නේ පුත්තුජන සුඛයක්. ඒ කියන්නේ පුත්තජන සුඛයක්, නිල්ල සුඛයක්, අසුචි සෝයක් ඒක. ඒ වගේම අනවිය සුඛං අනාර්යෝ සෝයක්න සීවේ තබ්බන්න භාවේ තබ්බන්න බහුලීකා තබ්බන් ඒක සේවනීය කරන්න සුදුසු නෑ භාවිතා කරන්නට සුදුසු නෑ නැවත නැවත බහුලී කරන්නට සුදුසු නෑ භාය තබ්බන් ඒ තස්ස සුඛස්සාති වදාමි ඒ සුපේට බය වෙන්නට ඕනෑ කියලයි බුදු පියාණන් වහන්සේ වදාළේ එතකොට ඒ කාමයෙන් ලැබෙන සුඛ ඒකාතකින් අපකන්නේ තංශකන් අල්පයි ඕම කන්නේ තංස කන්නේක තෝ කන්නේ තංස කන් ලාම කන්නේ තංස කන් චත්ත කන්නේ තංස කන් පරිත්ත කන්නේ තංස කන් ඒකින් ලැබෙන ආස්වාදේ අල්පයි පහත් මඳයි ඒ වගේම ලාමයි හීනක හීනයි සල්පයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ හීනෝ හීනයි ගාම්‍යයි ගාමෝ හීනෝ ගම්මෝ පෝතුජනිකෝ පුතුජනයි අනරියෝ අනාර්ථ ආර්යයන් නුවණ දෙයක් අනර්ථ සංහිතෝ අනර්ථය සඳහාමයි පවතින්නේ කියලා. එතකොට මේ කාමයෙන් ලැබෙන සුඛය ආස්වාදේට අල්ප වුණාට එයින් අනන්ත අප්‍රමාණෝ මේ සංසාර දුක අනුභව කරන්නට සිදු වෙනවා. සසුරේ රැඳෙන්නට සිදු වෙනවා. දුකෙන් අත් මිදෙන්නට නොහැකි වෙනවා. යම් කිසි කෙනෙක් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කාම වස්තුන් කෙරෙහි තියෙන කිජු බව, ගේද බව අයින් කරන්නට ඕන. එහෙම අයින් කරන්නේ නැතුව කාමයන්ගෙන් වෙන්වන්නේ නැතුව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ ආදීනව එකොළොස් ආකාරයකින් එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී නෙමෙයි බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තියෙනවා. අට්ඨි කංකලූපමා කාමා මංසපීසූපමා කාමා තිනුක්ඛූපමා කාමා අංගාරකාසූපමා කාමා සුපිනකූපමා කාමා යාචිතකූපමා කාමා රුක්ඛපලූපමා කාමා අසිසූනුපමා කාමා සත්තිසලූපමා කාමා සප්පසිලූපා කාමා අග්ගික්ඛන්දෝපමා කාමා කියලා එතකොට මේ පිළිබඳ සුළු විස්තරයක් දැන් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාමවස්තුන් ලබා ගැනීමට මේ සත්‍යයන්ට නොඑක් දුක් ගැහැට විඳිමින් සීතල උෂ්ණ සාපිපාසා ආදී ඉවසමින් නොඑක් ආකාර කර්මාන්ත කරන්නට සිදු වෙනවා. එහෙම කොයි විදිහට කර්මාන්ත කළත් තමාට ඍෂිසේ සමහර වෙලාවට ඒවා ඇතිවන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවලදී සත්‍යයන්ට ශෝක කරන්නට සුසුම් ලෑමට සිදුවෙනවා අනේ අපේ උත්සාහය සාර්ථකුනේ නැහැ නේද කියලා. අනිත් අතින් එහෙම උත්සාහයකින් ලැබපු කාමවත්වක් වුණත් ආරස්සා කරන්නට ඕනේ ඊළඟට එහෙම කොතෙක් ආරස්සා කළත් ඒවා සොරුන්ගෙන් නැති වෙනවා සතුරුන්ගෙන් විනාශ වෙනවා ගින්නෙන් ජලයෙන් ආදී නොඑක් ආකාරයෙන් නැති වී විනාශ වෙනවා. එයිනුත් මේ සත්‍යයට අත්වන්නේ අතිවිශාල දුකක්. අනෙක් පැත්තට කාමයන් නිසාම වාද කරන්නට, විවාද කරන්නට, අඩදඹර කරන්නට සිදු වෙනවා. සමහර විට ජීවිත පවා නැති වෙනවා. දූපුතුන් දෙමව්පියන් සොයර සොයරයන් පවා සමහර විට කාමයන් නිසා වාද විවාද වලට පැටලෙනවා. සමහර විට දරුවන් අතින් දෙමාපියන් සමහර විට මැරුම් කනවා මේ කාමයන් නිසා. මේ කාමයන් නිසාම තමයි මේ කාම වස්තුන් රැස් කිරීමටම පමණයි බොහෝ වෙලාවට මේ අතිබිහිසුණු යුද්ධවලට මේ සත්‍යය යන්නේ යුද හමුදාවලට බැඳිලා ඒවැයි ජීවේ කරමින් ජීවිතේ නැති කරගන්නේ සමහර වෙලාවට අඟපසල නැති කරගන්නේ නොයෙක් දුක් ගැහැට විඳින්නේ මේ කාම වස්තුන් කෙරෙහි පවත්නා ආශාව නිසායි. කාමයන් නිසාම සමහර වෙලාවට කායික දුස්චරිත කරනවා. තවත් සමහර වෙලාවට වාචික දුස්චරිත කරනවා, මානසික දුස්චරිත සිදු කරනවා. මේ සමහර විට සොරකම් කරනවා, මිනි මරනවා. මේ ආදී දුස්චරිත නිසා පොලිසි වලට උසාවි වලට හිරගෙවල් වලට ඉල්ලස් වලට යන්නට සිදු වෙනවා. එතනින් නැවැත්මක් නැහැ. මරණින් මත්තේ සතර අපායේ ඉපදිලා නොඑක ආකාර දුක් ගැහැට විඳින්නට සිදු වෙනවා. සංසාර ගමනේ ඈත් වෙලා නිවන් ලබන්නට යන අයට මේ කාම වස්තුන් ඇත්ත වශයෙන්ම පරිබෝධ කර ධර්මයක් බව තේරුම් ගන්නට සිදු වෙනවා. විවිධාකාර කාමයන් නිසා සමහර වෙලාවට අප තුල තියෙන ගුණ ධර්ම ඔක්කොම නැතිවි නැතිවි යනවා. අපේ සීලය නැති වෙනවා, සමාධිය නැති වෙනවා, ප්‍රඥාව නැති වෙනවා, අකුසල් දහම් නූපදීමට ගන්නා වීර්ය මේ කාමයන් නිසා නැතිවි යනවා. මේ කාමයන් ඇති නිසාම තමයි කාමයන් පිළි කාමයන් නිසා ඇතිවන ව්‍යසන ඇතිවන්නේ මේ කාම වස්තුන් නැත්තම් අපිට කිසිම ව්‍යසනයක් ඇත්තේ නැහැ සීල ව්‍යසන හෝ ඥාති ව්‍යසන හෝ භෝග ව්‍යසන හෝ කවරාකාර ව්‍යසනයක් හරි ඇතිවන්නේ ඒවා අප තුල ඒ කාම වස්තුන් අප ළඟ ඇති බැවින් අපගේ ඥාතීන් ආදී නැත්නම් අපට ඥාති ව්‍යසනයක් නැහැ. භෝගයන් නැත්නම් භෝග ව්‍යසනයක් නැහැ. මේ විදිහට මේ සත්‍යයට දුකම අනුභව කරන්නට සිදු වෙනවා කාම වස්තුන් ළඟා කරගෙන සිටින තාක්කල්. ඒවා පවත්වාගෙන යෑමට ඒවා ආරක්ෂා කිරීමට ඒවා පැහැරගෙන යන අයට ඒවා බලෙන්ගෙන යන අයට ඒ හිරිහැර කරදර පැමිණීමට මේ තුලින් අකුසල් රැස් කර ගැනීමට බොහෝ විට සත්‍යයට සිදු වෙනවා මේ ආදී වශයෙන් මේ කාමයන් ආරක්ෂා කිරීමට නොඑක ආකාර අකුසල සංස්කාර රැස් කර ගන්නවා එයින් භයානක සංසාරේ ගැලෙනවා දුකින් දුකටම ශෝකයෙන් ශෝකයටම පරිදේවෙන් පරිදේවයටම ජාතියෙන් ජාතියටම පරිභ්‍රමණය වෙනවා සංසාරයෙන් මිදෙන්නේ නිවනින් ඈත් වෙනවා නිවන් මඟ අවුහා ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගණ්ඩෝති භික්ඛවේ කාමානං අදී වචනං මේ කාමයන්ට කියන වෙනත් වචනයක් මහණෙනි මේ gaduwak තුවාලයක් කියන එක gedigalin දුකට හමන කුණුලේ සරව ගන්නවා විශාල දුකක් ඒ තුවාල නිසා ලැබෙනවා එසේම චක්සු ద్వාර වලින් සෝත ద్వාර වලින් ගාහන ජීවහා කාය මනෝ කියන අනිද්වාර වලින් ක්ලේශ නැමැති අසුචි වැක්කිරෙනවා රූප, ශබ්ද, රස, ගන්ධ, පොට්ටබ්බ වැනි ධර්මයන් ගැනි අරමුණු ඒ ඉන්ද්‍රයන්ට හමු වුණාට පසුව ඒ ඉන්ද්‍රයන් තුලින් මේ කෙලෙස් අසුචි ගලන්නට පටන් ගන්නවා මෙහෙම ඒ කෙලෙස්යන් නිසාම සත්‍යෝ කිදිත භාවයට පත් වෙනවා කිලිසෙනවා එයින් වෙන්නේ මොකද්ද ಜಾති ප්‍රපාතයට ඇද වැටෙනවා ඒ එක්කම ජරාවට ජරා ප්‍රපාතයට වැදෙනවා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ආදී ප්‍රපාතයන්ට වැටෙනවා මේ ප්‍රත්‍පාතයන්ගෙන්ට වැටුණාට පසුව ඒවෙන් ගොඩ එන්නට ලිහිසියෙන් හැටියක් හැකියකමක් ලැබින්නේ නැහැ. gediya තිබෙන තාක්කල්ම දුක් ඇති වෙනවා වගේ ආශාව තිබෙන තාක්කල් නැවතද නැවතද නැවතද දුකම පහළ වෙනවා. සත්‍යෝ කාමයන් අභිනන්දනය කරනවා කියන්නේ දුක අභිනන්දනය කිරීමක්. කාමයන් ප්‍රාර්ථනය කරන්නවා කියන්නේ දුක ප්‍රාර්ථනය කිරීමක්. කාමයන් රැස් කරනවා කියන්නේ දුකම රැස් කර ගැනීමක්. දුක් දෙන කාමයේ සැපක් දෙසින්ම ගනිමින් කාමයන් නිසාම මෝහයෙන් මුලාවට සත්‍යවාපත් වෙලා ඒ මුලාව නිසාම සැබෑ සැපය වූ නිවන ඔවුන්ට ලබන්නට බැරි වෙනවා මේ කාමය බොහෝ බොහෝ විට උපද්‍රවගෙන දෙනවා කාමයන් නිසාම සත්‍යං කරා නොඑක ආකාර උපද්‍රව පැමිණෙනවා සොරුන් සතුරන් පැමිණෙනවා ගෙවල් බිඳීම් සිදු වෙනවා නෑ මිතුරන්ගේ මරණ සිදු වෙනවා මම් පැහැරීම් බිය ගැන්නේ නොයෙක් පද බන්ධනවලට අස්වීම් වැනි උපද්දව මේ කාමයන් නිසා ඇති වෙනවා ජලයෙන් ගින්නෙන් අවුෙන් බැස්සෙන් සුළඟෙන් ආදී ස්වාභාවික දේවල් නිසා ඒ වගේම නොයෙක් ආකාර සතුන් නිසා විවිධාකාර උපද්දව කාම වස්තුන් නිසා ඇති වෙනවා මෙම වදුරු නිසා සත්වෝ අපමණ දුකට පීඩාවට වෙහෙසකට බියකට ਸੰతాපයකට පත් වෙනවා මෙවන් දුක් ඉපදුනේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ කාම වස්තුන් නිසාමයි විවිධාකාරාන්දිමේ මේ උපද්‍රව ලබා දෙනෙම කාමයෝ ඇත්ත වශයෙන්ම කාමයන් නෙවෙයි උපද්‍රව කියලයි අප බලන්නට ඕන මෙසේම කාමයෝ එක අතකින් රෝගයක් රෝගියෙකුට මැනවින් ඒ කය තමන්ගේ කය ආරක්ෂා කරන්නට වෙනවා. ඒ වගේම කාමයන්ුත් ආරක්ෂා කරන්නට ඕනේ රෝගියක් වගේම මහත් දුක් රාගයකින් ලබා දෙනවා වගේම කාමයන් නිසාම මහත් දුකක්මයි අපිට ලබා දෙන්නේ. රෝගයන් නිසා මරණේ පවා සිදුවෙනවායි නීම ඒ වගේම කාමයන් නිසා සත්‍යයට මරණයට පත්වන්නට සිදුවෙනවා. අන් අය විසින් කරනු ලබන මරණ වලට බඳුන් වෙනවා. අන් අයගේ අතින් මැරුම් කන්නට සිදුවෙනවා මෙරි මෙරි යන සංසාරයේ නැවතද නැවතද මැරීමට සිදුවෙනවා මරණයෙන් මිදෙන්නේ නැහැ ඒ මරණයෙන් මිදී ලබන අමත සුවය නිර්වාණ සුවය මේ කාමයන්ට ඇති බැඳීම නිසාම සත්‍යයට ලබා ගන්නට බැරි වෙනවා ඒ වගේම මේ කාමයෝ ශරීරයට ඇනලා තියෙන උලක් කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා මේ උල් නිසා මේ කාම උල් ඇනීම නිසා සත්වෝ මහා දුකකටපත් වෙනවා. අවශ්‍යකම තිබුණත් කාම උල ගලවා දැමීම ඊටාම අමාරු වැඩක් දුෂ්කර වැඩක්. කාම උල නිසා ඉන් ඇතිවන දුක පීඩා විමසීමට නොහැකිව සමහරුන්ට සිය දිවි නසා ගැනීමට පවා සිදු වෙනවා. නමුත් ඒක ඒ අයට තේරෙන්නේ නැහැ. මේ කාමවල නිසා සත්‍යයට මරණින් මතු සතර අපායට වැටෙන්නට සිදු වෙනවා. අවීචාදී නරකාදී වලට වැටුණාට පස්සෙ කාමවලට වඩා අති භයානක වූ තත්තං අයෝකීලං හත්තේ ගමෙන්ති තත්තං අයෝකීලං ဒ ුතිය හත්තේ ගමෙන්ති තත්තං අයෝ කීලම් පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලම් ဒ ුතිය පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලම් මජ්ජේ උරස්මින් ගමෙන්ති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගිනිගෙන දැවෙන අතිමහත් යකඩ උල්වලින් අනුම් අනිම් කන්නට සිදුවෙනවා අමේෂ්‍ය ආදී නරකාදී වලට වැටුණාට පසුව මේ කාමයන් නිසා සිදුවෙන විපාකය කාමුල ඇනුණට පස්සේ මේ සත්වය හරියට අර වෙදිකෑපු ඌරන්සේ දඟලනවා අප්‍රමාණ දුක් ගැහැට විඳින්මින් දහසකුත් දේ කරනවා එසේ අප්‍රමාණ දුක් ගැහැට තමා විඳින බව හැබැයි ඔවුන්ට තේරෙන්නේ නැහැ අඹදරුවන්ගේ යුතුයකම් වශයෙන් දෙමව්පියන්ගේ නෑදෑ මිතුරන්ගේ යුතුයකම් වශයෙන් ගුරුගෝලයන්ගේ යුතුයකම් වශයෙන් රටේ දෙයි භාෂායි ජාති ආගමී යුතුයකම් වශයෙන් අනන්ත දුක් ගැහැට විඳිනවා නිරන්තරයෙන්ම උත්සුක වෙන්නට සිදුවෙනවා මේ කාම වස්තුන් නිසා. දීපල මිල මුදල් ඉඩකණම් උසස් වීන් තාන්න මාන්න ගරු බොහොම සැලකිලි සත්කාරාදී දහසකුත් එකක් ආසා පොදි අප කරපිට සබාගෙන ඒ බලින්ම අපි මිරිකෙනවා බර මතට මහා මේරු පර්වතයක් ලැබුවා වගේ මේ කාම බර මතට අවිජ්ජා බර අපේ හිස මත වැටෙනවා ඒ නිසාම මේ අතිමහත් සංයෝජන බන්ධන වලින් අපි දස අතින් බැඳෙනවා. ලෝකේටම බැඳිලා ඇති මේ මහත් බන්ධන නිසා ලෝකේම අපි කැරකෙනවා. ලෝකයෙන් පරතරට අපිට යන්නට හැකිවන්නේ නැහැ. මේ පාරායණය කියන්නේ ලෝකෙන් ඈත්ී අමා මහ නිවනටපත් කරන එකයි. එබැවින් මේ පරතරට යන ගමනයි අප මේ කරන්නේ. එසේ කිරීමට නම් කාමයන්ගේ ආදීනව අපට දැනෙන්නට ඕන ඒ කාමයන්ගෙන් ආදීනව පිනිලා ඒවා අත්හැරීමට හැකියකමක් තිබෙන්නට ඕන මේ වගේම කාමයේ එකාතකින් මහා බයක් බයක් ඇති වුණාට පස්සේ සිතට මහත් දුකක් දැනෙනවා. ගින්නකින් දෙවෙන්නා වගේ ශරීරේ හා සිත දෙවෙනවා උගුරුකට වියලෙනවා දහඩිය දමනවා සමහර විට මල මූත්‍ර පවා පිට වෙනවා සිහි නැතිව ඇද වැටෙනවා එහෙම නැත්නම් මරණය පවා සිදු වෙනවා මෙවැනි බියක් කාමයන් නිසා ඇති වෙනවා කාමයන් නැත්නම් කාම වස්තුන් සොරුන් සතුරන් පැහැර ගැනීමයි හිතනකොට අපට ලොකු බියක් දැනෙනවා තමාගේ අඹුවන් සැමියන් සමග වෙනත් අය සම්බඳකම් පවත්වනවායි කියලා හිතනකොට තමාගේ සොයුරු සොයුරියන් දෙමව්පියන් අබදරුවන් ආදීන්ට කරදර වද හිංසා පීඩා හෝගා බාධ මරණ වැනි දේවල් සිදුවේයයි සිතන විට අනතුරු සිදු වුණායයි කියලා අපට හිතනකොට ලুকু බියක් දුකක් හිතට දැනෙනවා අපේ කෙත්වතු ඉඩ කඩම් ආදීය ජලයෙන් නියගින් සුළඟින් සතුන්ගෙන් ආදී නොඑක ආකාරයෙන් විනාශ වේයයි හිතනකොට එහෙම විනාශ වෙනකොටත් අපට ඇතිවන්නේ දුකක් රටේ කලකෝලාහල ඇති වෙනවා සැලඹිලි ඇති වෙනවා ආරවුල් ඇති වෙනවා යුද්ධ ඇති වෙනවා ඇඳිරි නීති හදිසි නීති යුද්ධ නීති මිනීමැරීම් මම්පාරම් මම්පැරීම් ආදී සිදු වෙනවා මේවා සිදු වෙනකොටත් ඒ කාම වස්තුන් නිසාම අපේ සිත දැවෙනවා බොහෝ දුකක් අපට භුක්ති විඳින්නට සිදු වෙනවා මේ ආදී වශයෙන් නොඑක ආකාරයෙන් සත්‍යයට මේ කාමයන් නිසා බියක් ඇති වෙනවා. ඒ බිය සැකහා දුක ඇතුනේ අන් කිසිවක් නිසා නෙවෙයි. මෙන්න මේ කාම වස්තුන් නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩියක් තියෙනවා මේ පින්වත් සෑම දිනාටම හොඳට අහලා පුරුදු එකක්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං මේ කාමයන් නිසාම සෝකයක් ඇති වෙනවා කාමයන් නිසාම භයක් ඇති වෙනවා කියලා කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කාමයන්ගෙන් වෙන් වූ කෙනෙකුට සෝකයක් නැහැ කුතෝ භයං කවරනම් බියක්ද මෙවැනි මේ ජීවිතයේදීම අත්දැකීමට සිදුවන ditth ධම්මික බය වලට අමතරව මේ කාමයන් නිසා සම්ප්‍රායික වශයෙන් මරණින් පසු නොඑක ආකාර බියවල් ඇති වෙනවා. निराගිය ප්‍රේත බිය, තිරස්ථාන යෝනි බිය, අසුරු බිය, ජාති බිය, ජරා බිය, ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ආදී බිය ජනිතවන්නේ ඇතිවන්නේ මේ කාමයන් නිසා. බියන් ඒ මේ බිය නැති වී යන නොබිය බව ලබා දෙන මාර්ගය බැසී යන්නේ මේ කාමයන් නිසා. හැබැයි මේ කාමයන්ට අපි බියවන්නට ඕනේ. බිය ලබා දෙන කාමයන්ට ඇත්තෙන්ම අපි බියවන්නට ඕනේ. මේවැනි බියජනක කාමියෝ එම බියකරු භාවයේ ඇති తত্ত্বය අවිද්‍යාවේ අනුග්‍රහය නිසා මහලා අපට පෙන්වන්නේ නැහැ. ඒක සුඛයක්, මිහිරක්, ආස්වාදයක්, සබාගතිත්තර රැස් කර යුත්තක්, නැත්නම් මෙලුම් කළ යුත්තක්, නොබිය යුත්තක්, විදිය යුක්තක් ලෙසින් ඒක අපට පෙන්වනවා කුමක් නිසාද පසුපසින් අපට මේ කරුණ නොදන්නා අවිද්‍යාව අප තුළ තිබෙන නිසා සත්‍යෝ මුලාවටපත් වෙනවා ආත්පසින් කෑලි කැපෙන ඝන අන්ධකාරයෙන් වැහිලා සිටිනවා වගේ සත්‍යයා මේ මෝහාන්ධකාරයෙන් වැහිලා මේ අන්ධකාරයේ තිබෙන තාක් කල්ම සත්‍යයා දුකී ඒ අන්ධකාරයේ තිබෙන තාක්කල්ම සත්‍යා මිතර සත්‍යා මේ සංසාරේ ඒ සත්‍යාට දුකින් ගැලවී නිවන් යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිත් අතට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර කණින්මා කියපු කරුණු 11 අට්ටි කංක ලූපමා කාමා මේ කාමියෝ මස්ලේ නැති ඇට කැබැල්ලක් වගේ මස්ලේ නැති ඇට කැබැල්ලක් හම්බෙච්ච බල්ලෙක් එය හපමින් දෙවකමින් නැත්නම් ළඟාම් වෙන ලං වෙන අයට පවා එන්නට ඉඩනදී බුරමින් බොහෝ වෙහසක් බොහෝ වේලාවක් විඳිනවා. එහෙත් ඔහුට ඇතිවුණු ඒ වෙහසයි ඒ දුකයි හැර අන්තිමේදී ඉතුරු වුණ දෙයක් නැහැ. කාමයන් නිසාම මේ වගේම සත්‍යයට වෙහෙසට පත්වන්නට සිදුවෙනවා දුකකට පත්වන්නට සිදුවෙනවා මේ වෙහෙසත් මේ දුකත් හැර සත්‍යයට කාමයන්ගෙන් අන්තිමට ඇතුණු දෙයක් නැහැ කාමෙන් තෘප්තියක් ලැබීමට යන්නාට අන්තිමේදී ඉතිරවන්නේ ඒ වෙහෙසත් ඒ දුකත් ඒ වෙහෙස හා දුක විඳීම තුලින් ඇති කරගත් අනන්ත අප්‍රමාණ දුක් ලබා දෙන අකුසල සංස්කාර රාශියක් පමණයි. මේක නිසා තමයි මේවාට අට්ඨීකංක ලෝපමා කාමා මේ කාම වස්තුන් මස්ලී නැති ඇටකැබෙල්ලක් වැනි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ මස්ලී නැති යට කැබිල්ල දෙව කමින් හපමින් බුරමින් වෙහෙසට දුකකට පත්වන බල්ලාට අන්තිමේදී ඉතුරුවන්නේ වෙහෙසයි දුකයි වගේ මේ කාම වස්තුන් නිසා සත්‍යයට ඉතුරුවන්නේ ඒ අතිරික්ත වන්නේ මන් කිසිවක් නෙවෙයි අනන්ත ප්‍රමාණ සංසාර දුක ලබා දෙන අකුසල කර්ම විපාක ශක්තිය පමණයි මේ අකුසල කම්ම විපාක සත්‍ය ළඟ තබාගෙන අනන්ත ප්‍රමාණ දුක් ගැහැට විඳීමට සංසාරයේ නිමග්න වීමට අවීචි කරා පා එසවීමට අප අප උනන්දු වෙනවා නම් අප වෙහෙසෙනවා නම් ඒක අන් කිසිවක් නෙවෙයි මෝඩකම නැත්නම් අවිද්‍යාව අතුත්ත කරෝ කාමයන් කවදාවත් උත්තම තුත්තිමත් කරන්නට බෑ ඒ කාමාස්වාදය වින්දනය කිරීම තුළින් ඒක හරියට පිපාසයට ලුණුදිය බොනවා වගේ ලුණුදිය බොණ්ඩ බොණ්ඩ පිපාසය තව තවත් වැඩි වෙනවා. තව තව බොන්න බොන්න තව තවත් පිපාසයමයි වැඩි වෙන්නේ. මෙන්න මේ වගේම තමයි කාමාස්වාදයන් තෘප්තිමත් කරන්නට කරන්නට යන විට තව තවත් කාමාස්වාදය විඳීමට තියෙන ආසාව වැඩි වෙනවා. එහි කවදාවත් ඇතිවීමක් නැහැ. එහි නෙමාවක් නැහැ. එහි සෑහීමක් නැහැ. එතකොට මේ අතෘප්තිකමත් කාමයන් සුත්තිමත් කිරීමෙන් කවදාවත් එය සෑහීමකට පත්වන්නේ නැති නිසා අපට කරන්නට තියෙන්නේ ඒ අතෘප්තිකර භාවය නසාලීම පමණයි. අන්න එහෙම නැසීමට නම් මේ කාමයන්ගේ ආදීනව දැකලා මේ කාමයන් අත්හැරලා නිවනින් සැනසෙන්නට සිදු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මනස පිසූපමා කාමා. මේ කාමවත්තුන් මස් වැදල්ලක් වගේ මස් දැල්ලක්වත් කපුටෙක් වැනි සතෙක් අහසේ පියාසර කරනකොට ඔහු පසුපසින් වෙනත් කපුටන් ආදී සත්‍යයන් එළවාගෙන එනවා. ඔහුට ඒ මස් කෑල්ල කටේ තිබෙන තාක්කල් ගැලවීමට නැහැ. ඔහුට ගැලවීමට අවශ්‍ය නම් ඒ කටේ තිබෙන මස් කෑල්ල අතහරින්නට ඕනේ. එහෙම නැත්නම් ඔහුට බේරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ වගේම තමයි කාමයන් අල්ලාගත් නැත්තාට එය අතහැර දමන සාකල් බීරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ රැස් කරගෙන තිබෙන කාම වස්තුන් හොරුන් වැනි අය ගෙනියන්නට ආවොත් එහෙම ඒ අල්ලාගෙන සිටියොත් ඇත්ත වශයෙන්ම වස්තු හිමියාට සිදුවන්නේ මරණය. එහෙම නැත්නම් මරණයෙන් බීරීමට නම් මේ කාම වස්තුන් උට අතහරින්නට සිදු වෙනවා. සමහර විට තමාගේ තැමියා මරා බිරිය අරගෙන යන අවස්ථා තිබෙනවා. සමහර විට දෙමව්පියන් මරා දමලා දූවරුන් අරගෙන යනවා. මේ විදිහට නොයෙක් ආකාර දුක් ගැහැට මේ කාම වස්තුන් රැස් කර තිබෙන රැස් කරගෙන සිටින තාක්කල් සත්වයාට විඳින්නට සිදු වෙනවා. මේ දුකින් මිදීමට නම් කාමයන් අත්හරින්නට ඕනේ. කාමයන් තිබෙන තාක්කල් දුක කාමයන් අත්හල විටයි සාන්ත සුඛය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනුප්පූපමා කාමාමි කාමයෝ තනහුලක් වැනි තනහුලක් නැත්තම් පොල් කොළවලක් වැනි දෙයක් බැඳගෙන රාත්‍රියවල ගමන් කරනවා මේ ගම්බද මිනිසු එහෙම ගමන් කරනකොට ඒ හුල නිරන්තරයෙන්ම දැවි දැවි දැවි දැවි එනවා. ඒ අන්තිමටම දැවෙන විට ඒක අත්හරින්නට ඕන. එහෙම අත්හැරියේ නැත්නම් ඒ හුලින්ම ඒ ගෙනියන පුද්ගලයා දැවිලා විනාශ වෙනවා. අන්න ඒ වගේම තමයි මේ කාම වස්තුන් මේ කාම වස්තුන් තිබෙන තැනැත්තා ඒවා ආරක්ෂා කරගන්නට උත්සාහ කරන තැනැත්තා 11 ගින්නකින් දැවෙනවා දෙවි දෙවි නැවතත් නැවතත් අපාය ආදී ගිනි වලටම පතිත වෙනවා කාමයන් අත්හල විට මේ ගින්නත් අපි අත්හල වෙනවා අත්හැරියා වෙනවා කාමයන් තිබෙන තාක්කල් මේ ගින්දරේ සිටින්නට සිදෙනවා කාමයන් අත්හල විටයි අපට සිසිලක් ලැබෙන්නේ අමා සිසිලක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අංගාරකාසූපමා කාම මේ කාම වස්තු මහා ගිනි අඹුරු වලක් වගේ කියලා ආත්පසින්ම ගිනිගෙන දැවෙන ගැඹුරු මහා ගිනිවලක් තිබෙනවා නම් ඒකට කෙනෙකුට කිට්ටු වෙන්නටවත් බෑ. එම්මින් ඒකට කිට්ටු වුණොත් ඒකට වැටුණොත් විශාල ගින්නකින් දැවිලා කර වෙන්නට සිදු වෙනවා මහා දුකක් අනුභව කරන්නට සිදු වෙනවා. මෙන්න මේ වගේම තමයි කාම වස්තුනොත්. කාමයන් අල්ලාගෙන සිටින්නාට දැවෙන්නට සිදු වෙනවා. මේවා අයත් කරගෙන සිටින තැනැත්තා ගිනිවලට වැටුනාසේ දැවෙනවා. වස්තුව ඇති තැනැත්තාට තමාගේ වස්තුව පැහැර ගැනීමට සුරුන් සතුරන් එහෙම ආවොත්, ඉන් තමාගේ වස්තුව නැති වුණොත් නිරන්තරයෙන්ම ඒ ගැන සිතනකොට පවා ඇතිවන්නේ විශාල ගින්නක්. දුවරුන් නැති දෙමාපියන්ට තමාගේ දුවට අතවරයක් වේ සිතාන විට ගින්නක් ඇති වෙනවා. රූමත් අඹුවක හිමි ස්වාමිපුරුෂයෙකුට වෙනස් හේතු සමග සම්බන්ධකමක් පවත්තා වේයි. සැකයක් ඇති වුණත් ගින්දරක් ගින්නක් ඇති වෙනවා. මෙවැනි ගිනි නිසා ඔවුන්ට හරියාකාර නිින්ද යන්නේත් නැහැ. මෙසේ දවන තවන ආකාරයක් ලබා දෙන බැවින් තමයි කාමයෝට ගිනි අඟුරු වලක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට සුපින කූපමා කාමා කාමයෝ මාසීනයක් වගේ අපේ නින්දේදී නොඑක ආකාර විසිතුරු දේවල් දකිනවා සිහින බලනවා. හැබැයි අවදි වුණාට පසුව ඒක මනෝමය රූප දර්ශනයක් විතරයි හිතේ තියෙන සංඥා මාත්‍රයක් පමණයි. එයින් ඇතිවෙච්ච දෙයක් නෑ, එයින් හිතුවෙච්ච දෙයක් නෑ. ඒ වගේම තමයි මෙතෙක් සංසාරයේ අප සතුව තිබූ කාමය ඔක්කොම සිහින වගේ ඒ කිසිවක්ම අද නෑ. දැන් වසරකට දෙකකට උඩදී විඳ කාමාස්වාදයක් තිබෙනවා නම් අද ඒක සිහිනයක් අද ඒ නැහැ ඒ වගේම ඊයේ තමා මේ මොහොතේ විඳින කාම සැපයක් ඇත්නම් ඒකත් මේ මොහොතෙම නැති වෙලා යනවා ඊළඟ මොහොත වන විට ඒක සිහිනයක් වගේ කොතෙක් කාම වස්තුන් අත්පත් කරගෙන හිටියත් කවදා හෝ දවසක් එනවා මේ සියල්ලම අත්හැර දමා යා යුතු දිනයක් සබ්බම් පහාය ගමනී යන්තේ සියල්ලම අතහැර දමා යන්නට සිදු වෙනවා. එදාට මහත් ආදරයෙන් බැඳී සිටින අඹුවෙක්වත් නැත්නම් සැමියෙක්වත් මවෙක්වත් පියෙක්වත් සොයුරු සොයුරියෙක්වත් නැත්නම් හිත මිතුරෙක්වත් මොනම වස්තුවක්වත් අපිට නැහැ. ඒ කිසිවක් නැත්නම් ඒ කිසිවෙක් තමාගේ පිහිටට එදාට එන්නේ නැහැ. එදාට ඥාති මිත්‍ර අම්බලම වස්තුව සමගම නැති වී යනවා. ඊට පසුව අලුත් ඥාති මිත්‍ර අම්බලමක් ගොඩ නැගෙනවා. ඒ අලුතෙන් ගොඩ නැගෙන ඥාති මිත්‍ර අම්බලමට සිදුවන්නේ ඒකමයි. මෙම නිසා තමයි කාමයන්ට කියන්නේ සිහින කියලා සුපින කූපමා කාමා කාමයෝ සිහින වෙනි කියලා. මේ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා යාචිත කූපමා කාමා මේ කාමයන් අනුන්ගෙන් ඉල්ලාගත්තු දෙයක් වගේ පොරොන්දු පිට ණයට ඉල්ලාගත් දෙයක් ආපසු ලබා දීමේ පොරොන්දුව පිට එසේ ඉල්ලාගත් දෙයක් ආපසු දිය යුතු වෙනවා. ඉබැවින් ඒ తాවකාලික හිමිපමක් පමණයි ඊින් ලැබෙන්නේ. කාමයන් නිසාද ලබා දෙන්නේ ඒ වගේම අර අනුන්ගේ අනුන්ගෙන් ඉල්ලාගත් දෙයක් වගේ ඊතාසුළු తాවකාලික හිමිකමක් පමණයි. ඒ හිමිකම ඉක්මනටම වහාම නැති යනවා. ජරා ජීරණත්වයට පත් වෙනවා විපරිණාමයටපත් වෙනවා විනාශ වෙනවා නැත්තම් නන්නය අයත් කරගන්නවා වෙනත් කවර ආකාරයකින් හෝ කාමයන් නැති වෙනවා ඉතා කෙටි කාලයක හිමිකමක් ඇති කාමයන් නිසා බුද්ධාන්තර ගණන් කල්ප ගණන් අති දීර්ඝ කාලයක් බොහෝ දුක් විඳීමට යාම ඇත්තෙම අනුවණකමක් නැතිවීමම ස්වභාව කොට ඇති කාමයන්ගේ නැතිවීම ගැන හිතලා අපි ශෝක වෙනවා පරිදේව කරනවා ඇත්ත වශයෙන්ම නැතිවෙන වස්තුන්ගේ ස්වභාවය අනිත්‍ය දැන වස්තුන්ගේ ස්වභාවය ඒකයි ඒ නැතිවෙන කාම වස්තුන් නැති වුණාට පස්සේ අපි පරිදේව කරන්නට අවශ්‍ය නැහැ ශෝකවන්නට අවශ්‍ය නැහැ මේ සංස්කාරයන්ගේ යථා ස්වરૂපය ඒකයි කියා හිතින්නද හිතන්නටයි අප පුරුදු වන්නට ඕනා කාමයන් නැතිවීමම සැනසීමක් සුවයක් මහත් වූ අස්වැසිල්ලක් කිව නොහැකි නිදහසක් මේක හැබැයි මිනිසුන්ට පේන්නේ අනිත් පැත්තට කාමයන් තිබීමම කාමවත්තුන් තිබීමම හොඳක් කියලා. මොකද මෝඩකම නිසා කරුණු නොදත්කම නිසා. ඊළඟ කාරණාව මේ කෙටියෙන් කෙටියෙන් ප්‍රකාශ කරගෙන යන්නේ කාලේ ඉක්මනින් ඉක්මනින් ගෙවෙන නිසා රුක්කපලූපමා කාමා මේ කාමියෝ ගහක තියෙන ගිඩි වාගේ. ගහක හැමදාම ගිඩි තියෙන්නේ නැහැ. හැමදාම තියෙන්නේ නැති වුණත් තිබෙන දවසට උනත් ඒ ගිඩි කන්නට සත්ත්වෙක් කැවිලා ගහ මුලින් කපනවා නම් එහෙම ගිටි කෑමට ගහේ නැගලා සිටින මිනිහෙක් සිටිනවා නම් ඒ ගහ කපන්නට පටන් ගත්තාට පසුව ඔව් වහාම ගහෙන් බැස යන්නට ඕන. එහෙම නැත්නම් ඔහුට සිදුවන්නේ බිමට පතිත වෙලා මහත් වූ දුකක් අත්විඳීමට නැත්නම් මරණයට පත් වීමට මරණය තරම් දුකක් අත්විඳීමට ඔහුට සිදු වෙනවා. මේ වගේම තමයි කාමයන් අයත් කරගෙන සිටින්නාට සෝත සතුරෙකු පැමිණියත් වහා මේ අත්හරින්නට වෙනවා. එහෙම නැත්නම් ඔහුට මහත් දුකක් ඒකාන්තයෙන්ම විඳින්නට වෙනවා. සමහර විට මරණය පවා සිදු වෙනවා. ඒ බැවින් මේ කාමියෝ ගහක තියෙන ගෙඩියක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අසිසූනූපමා කාමා මේක තමයි වැදගත්ම කාරණාව. කාමියෝ මස් කපන කොටයක් වගේ මස් කපන කොටයක තබූ මස් හැදැල්ල කඩුවකින් කොපනකොට කැපි කැපි යනවා. ඒ වගේම කාමයන් නිසා සියලුම ගුණධර්ම කැපි කැපි විනාශමුකයටපත් වෙනවා. කාමයේ ඉස්මතු වෙලා ආවට පස්සේ සීලය කැපි යනවා. කාමෙන් නැගී සිටි විට සමාධිය විනාශ වෙනවා. කාමයේ රජකම් කරන විට ප්‍රඥාව දාසත්වයටපත් වෙනවා. තමාගේ සියලුම අධිපති භාවයන් ස්වෛරී භාවයන් කාමයන් විසින් මැඩලනවා යටපත් කරනවා ඔබනවා සියලුම ආචාර ධර්ම කාමයන් නිසා පිරිහෙනවා අහසින් පවා යා හැකි ඉද්ධිමතුන් කාමයේ නැගී සිට විට කඩාගෙන පොළොවට පතිත වෙනවා කාමයේ නිසා පැවිද්දෝ ගිහි බවටපත් වෙනවා සමත විපස්සනා භාවනා කරන්නෝය අත්හරිනවා ජීවිත සුචිතය සුචිත ක්‍රියාවන් කරන අය කායජුච්චරිත වචීජුච්චරිත මනෝජුච්චරිත කරන්නම් බවට මේ කාමයන් නිසාපත් වෙනවා ලැජ්ජා සම්පන්නය හිරියොතක් නැති කරගන්නවා සියලුම බලවත්කම් සිල්වත්කම් ගුණවත්කම් අධිපතිකම් නැනවත්කම් පඬිතකම් ආදී සියල්ලම කාමය විසින් පාගා මෙඩලුන් ලබනවා කාමයේ නැගී සිටි විට ඒ සියල්ලම ඉවරයි එවිට සත්‍යයා කාමී දාසේකු බවට පත් වෙනවා කාමයේ අධිපතිපං කරන විට සත්‍යයට කරන්නට බැරි දෙයක් නැහැ. ඕනෑම නිඳිත වැඩක් ඕනෑම පහත් වැඩක් ඕනෑම තිරිසං වැඩක් ඕනෑම අකුසලයක් සත්‍යයට කාමේන ගීසිත විට කරන්නට පුළුවන්. මෙන්න මේක නිසායි කාමියෝ මස් කපන පුටයක් කඩුවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ එසේ වදාළේ. ඊළඟට සත්‍ය සලෝපමා කාමා මේ කාමයෝ කඩුවක් වැනි ආයතයක තියෙන විහිසුණු අතිදියුණු උලක් වගේ කාම වලින් හදවත හිල්ලී ගිය විට සත්‍යයට විඳීමට සිදුවන දුක, වේස, පීඩාව, බිය, සැක අප්‍රමාණයි කියා නිම කරන්නටත් බෑ. ඒත් පුදුමේ ඒක නෙවෙයි මෙවැනි දුකක් සත්‍යයට පේන්නේ මිහිරි සුඛයක් හැටියට ඊටාම සොඳ දෙයක් හැටියට එය කාමේ ඇති ඒ සාක්ෂ ස්වභාවය විසින් මතු කරලා දෙන අවිද්‍යාව විසින් කරනු ලබන වැඩක්. ඉන් ජනිත වන්නේ අන් කිසිවක් නෙවෙයි සුඛ සංඥා විපල්ලා සුඛ සංඥා විපල්ලාසය කියන්නේ සුඛයක් යයි හඳුනා ගන්න වැරදි විපරීත හැඟීමට මෙන්න මේ මායාකාරී ස්වභාවය නිසාම කයසිත දැවෙන සංతాපෙන් දැවෙමින් ඒකෙන් පෙළමින් නිින්ද පවා නොලබ රෝගාතුර වෙමින් සමහර විට සියදී පවා නසා ගනිමින් රත් වූ යකඩේක ඇලි ඇලි පිච්චෙන අමුමස් කෑල්ලක් වගේ කාමයන් නිසා පිච්චි පිච්චි මේ සත්වෝ කාමයෙන් ඇලෙනවා කාමයෙන් ගැලෙනවා කාමයන්ම බදා ගන්නවා මෙසේ ඇදී ඇදී පිච්චෙනවා කාමලේ ස්වභාවය ඒකයි එම නිසා කාමයේ ආයුධ මුලක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එලෙස වදාලා. හොඳයි ඊළඟ කාරණාව. සප්ප සිරූපමා කාමා. කාමයේ කියන්නේ මේ සත්‍යයේ කුගේ හිසක් වැනි දෙයක්. දැනුමක් තියෙන තේරුමක් තියෙන කෙනෙක් සත්‍යයකගේ හිසේ ගැටෙන්නට යන්නේ නැහැ ඒ අල්ලන්නට යන්නේ නැහැ මොකද ඒ අල්ලුවොත් ඒ ගැටුණොත් තමාට වෙන අයහේනිය අයහපත උ දන්න නිසා එහෙම නෙවෙයි කිසිවක් තේරෙන්නේ නැති බලාබාල දරුවෙක් නම් සත්‍ය හිසක් ඇල්ලීමට පවා යනවා මේක සර්පහිසේ ගැටීමෙන් ඇතිවන මරණය හෝ මරණයට සමාන දුක ඇතිවන බව නොදක්කම නිසායි කරන්නේ. ඒ වගේම තමයි මේ අන්ධ බාල පුත්තජනයා කාමයන් කාමයන්ගෙන් ඈත්වන්නේ නැහැ කාමයන්ගෙන් දිජු වෙනවා කාමී බැඳෙනවා කාමයන්ගේ බැඳීම නිසා ඇතිවෙන ඒ අනමතක්ද සංස්කාර දුෂ්කස්කන්ධය ඔහුට තේරෙන්නේ නැති නිසා අර පුංචි ලදරුවෙකුට වගේ බාලයාම ඒ සත්පහිසේ ගැටෙන්නා වගේ මේ පුත්සජ්ජනයාම කාම ලෝකී ගැටෙනවා. නැතවතා ප්‍රඥාවන්තයායට බිය වෙනවා. බිය විය යුතු දෙයක්, නොගැටිය යුතු දෙයක්, ලන් නොවිය යුතු දෙයක්, නොයදිය යුතු දෙයක් නිසායි මේ කාමයන්ට කියන්නේ සත්පහිසක් කියලා. ඒකයි බුදු පියාණන් වහන්සේ එලෙස සත්පසි රූපමා කාමා කියලා වදාළේ. ඊළඟට අග්ගික්ඛන්දෝපමාකාමා මේ කාමියෝ මහත් වූ ගිනි කඳක් වාගේ. ගිනි කඳට හසු සියල්ලම දැවිලා හළු වෙලා යනවා. කාම ගින්නට අසුණාමත් ඒ වගේම සියල්ලම දැවෙනවා, හළු වෙනවා. කාය පරිලාහලෙන්, චිත්ත පරිලාහෙන් දැවෙනවා. ගුණධර්ම හළු කරී, හළු වෙවි නැති වී යනවා. ඉන් අපාගිනි මැනදද අනන්ත අප්‍රමාණ කාලයක් දැවෙමින් දුක් විඳිනවා. ගිනි ගෙවෙන දැවෙන සංස්කාර රෝපේ තුලම ඉපදෙනවා නැවතත් දුක් විඳිනවා නැවතත් මැරෙනවා නැවතත් ඉපදෙනවා මෙසේ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි මේ මහා ගිනි කඳක් වැනි සංස්කාර ලෝකයේම නිමක්න වෙනවා නැවතම එහිම ඉපදෙනවා මෙන්න මේ විදිහට මේ සංස්කාර ලෝකයේ මේ ලෝකයේ බැඳ තබන මේ සංසාරයේ ගිල්වන මේ කාමියෝ ඒකාන්ත වශයෙන්ම මහා ගිනි කඳකටත් එළිය විය විය යුතු දෙයක්. මහා ඇතෙක් මඬ ගොහරක සම්පූර්ණයෙන්ම එරිලා ඉන්නා වගේ මේ අන්ධ බහල පුත්තජනයා කාම වස්තුන් වල කාමසුවේ එරිලා ඉන්නේ ඔහුට ගැලවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි යම්කිසි මහා සත්‍යේ මහා බන්ධන වලින් බැඳලා තියෙනවා වගේ මේ කාම බන්ධන වලින් ලෝකයේ සත්‍යය බැඳිලා ඒ ඒක නිසාම ඔහුට කවදාවත් ඒ බන්ධන කඩාගෙන ඉදිරියට යන්නට හැකියාවක් නැහැ. ඒ වගේම සිහි විකල්ලුවෙක් වාගේ ඉස්සෙක් වගේ මේ කාම විපරීත සංඥාවෙන් සත්‍යය මුලා වෙලා ඒ වගේම මේ පුංචි ළමයි අසූචි අල්ලමින් අනමින් සෙල්ලම් කරනවා වගේ කිසිවක් නොදන්නා මේ මෝඩ සත්‍යයා කාම වස්තුන්ගෙහි ගැලි ගැලි ක්‍රීඩා කරනවා සෙල්ලම් කරනවා අසුචි අනමින් මේක තමයි මෝහය මේක තමයි අන්ධකාරය මේක තමයි නොදත්කම කියන්නේ පහන් දැල්ලකට පළඟැටියේ පනිනවා පනින්ට පනින්ට පිච්චෙනවා නමුත් ඔහුට ඒ පහන් දැල්ල ප්‍රිය වස්තුවක්සේ පෙනෙනවා නැවත නැවත <clears throat> පිච්චි පිච්චියම පැනලා ඒ පහන් දැල්ලෙන්ම ඔහු මැරෙනවා ඒ පළඟැටියා අන්න ඒ වගේම සත්‍යෝ මේ සාතු ස්වභාවයක් නිහිරි ස්වභාවයක් දෙන කාම වස්තුන් උත්තම පනිනවා පැන පැන එහිම දැවෙනවා දැවි දැවි විනාශ වෙනවා මේ වගේම තමයි අර මම්මුලාවි මහා රාසයට යක්ෂ පුරයකට යන අයෙක් වගේ අපි සම්මී මහා කාම්වත්තුන්ගේ තියෙන தත්ත්වය නොදැන මේ මුලාවෙන් මුලාවටපත් ඒ සංසාර ගමනේ අපි නිමක්න වෙලා සිටින්නේ. අටටගත් හැමක් ඇති මාළුවෙකු වගේ පස්කන්සෝය අපි කටින් අරගෙන නැහැ. යක්ෂාවේශ වෙලා නටන්නෙක් වගේ අපි පස්කම් සුව නිසා දඟලනවා. වෙදිකය ඌරම්සේ පස්කම් සුවේ නිසා උස්සක වෙනවා. දාසේකු වගේ පස්කම් සුවේ නිසා වහල් වෙනවා. උගුලකට අසු වෙච්ච සත්වෙක් වගේ මායාවේ බන්ධන වලට ගොදුරට බඳුන් වෙලා අසු වෙලා අන්ධකාරයක සිටින්නම් වාගේ පස්කම් අඳුරේ කිඳා බැහැගෙන පිපාසයට දුනු දිය බොන්නකු වාගේ පස්කම් සුවෙන් අතෘප්තියෙන් අතෘප්තියටම පත් වෙලා දුනු දියම බොමින් කාමයේම අනුභව කරමින් අතෘප්තියෙන් අතෘප්තියටම පත් වෙමින් දුකම අනුභව කරනවා හරියට විදුලි කොටනකොට දිස් වෙන එළියකින් යාන්තම් නැතුමක් බලලා සතුටු වන කෙනෙක් වගේ මේ తాවකාලික වශයෙන් ලැබෙන සෝයිකුයි මේ සත්‍ය මේ ආස්වාද කරන්නේ මේ දෙස අභිනන්දනය කරන්නේ මේ දෙස දුකීම ගැලෙන්නේ මේ නිසයි අවධානම නොදෙන විස මිශ්‍ර කැවුමක් කන්න සත්‍යයක වගේ මම මේක පොතක කියවලා තියෙනවා විෂ මිශ්‍ර කරුමක් තියෙනවා නම් ඒක සුවඳයි ඒක බලන්න මිහිරි ඒකේ කන්නට ආසාවක් හිතෙනවා කෙනෙක් කියනවා මේක විෂ මිශ්‍ර කැවුමක් කෑවොත් උඹට මරණය සිදු වෙනවා නැත්තම් මහා දුකක් අත්පත් වෙනවා උඹට කැමැතිනම් කාපන් කැමැතිනම් අත්හැරපන් කියලා ඕන දුකක් වෙද්දෙන් මම මේ කැවුම කනවා කියලා යම් කිසි කෙනෙක් කනවා නම් ඒක මෝඩකම ඒ මිනිහා ඒ කැවුම කෑම නිසා සුළු ආස්වාදයක් ලැබුවට ඔහුගේ ජීවිතේ පුරාටම පුරාම බලපාන මහා දුකකට නැත්නම් ජීවිතේ නැතිවන දුකකට උපත් වෙන ඒ වගේම මේ සත්‍ය මේ විස මිස්සෝ පංචකාමය පංචකාම කැවුම අනුභව කරමින් මේ සිටින්නේ එතකොට අපට මේ කාම වස්තුන් පේන්නේ අපේ මිත්‍රයන් ලෙසින්. හැබැයි මේ මිත්‍රයෝ නිකම් මිත්‍රයෝ නෙවෙයි. මහා වදකයන් මිත්‍ර විලාසෙන් පැමිණෙන. එතකොට මිත්‍ර විලාසෙන් පැමිණෙන මේ අන්නන් වගේ අර පස්කම්සුව ලෙව කමින් මේ සත්‍යය සිටින්නේ දිවිසං සතුන් සමග සම වේලා මේ සත්‍යා පංචකාම වස්තුන් අනුභව කරන විට කුඩු වීලේ ਸਰව ගලන gaduwak කසන්නක් වගේ කාම පරිදාහයේ කසමින් මේ සත්‍යා සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උකද්දිම උපමාවක් තුවාලයක් ඇති කෙනෙකුට ඒක කසනකොට ඒක ගින්නෙන් රත් කරනකොට සුවයක් දැනෙනවා නමුත් ඒ තුවාලේ නැති කෙනෙක් ඒ කකුලක් රසනවා නම් ඒ ආකාරයෙන් ගින්නට අල්ලා කකුල රස් කරනවා නම් ඔහුට සුවයක් නෙවෙයි දැනෙන්නේ දුකක්. අර තුවාලය තිබෙන නිසා ඒ කැසීමේ රත් කිරීම සුවයක් තේ දැනෙනවා වගේ මේ කාම පිපාසයාව කාම පරිදාහය කාම පරිලාහයේ තිබෙන තාක්කල් සත්‍යයට ඒක සැපක් වශයෙන් දැනෙනවා. නමුත් ඒ පරිලාහේ නැති වුණාට පසුව පමණයි මේ කාම වස්තුන් නිසා කරනු ලබන දැවිලි තැවිලි පෙනෙන්නේ ਸੰతాප පරිලාහ තීරණේ. ඊළඟට තවත් මට උපමා රාශියක් මතක් වීගෙන එනවා. අර බර අරගෙන ගොන්නෝ සෑ දවල් දිගේ දවස පුරාම වැස්සේ තිමිතිමි අව්වේ පිච්චි පිච්චි කුටි කකා මහා බර අදිනවා නමුත් සවසට පුන්නක් කුටිකක් දෙවිනා අන්න ඒ වගේම මේ සත්‍යයා කාම බර ඇදෑදා ඉන්නවා ඊතාසලෝ තුක්තියක් පුන්නක් කුටිකක් දීමට ඉහළ මැස්සක් වාගේ ඉහළ මැස්ස වහන්නේ කුණු ගොඩවල් වල නැත්තම් කුණු තුවාල වල මේ කාලෝකයේ සත්‍ය කාම කුණු ගඩුවේ මේ වහලා ඉන්නේ නැත්නම් අසූචි පිරුණු මල්ලක් ප්‍රිය කරන සුනකයන් වගේ කාම අසූචි මලුයි ප්‍රිය කරමින් මේ සත්‍ය සිටින්නේ නිවිගුව බලා දුවන නිවිගුවන් මුවන් වගේ කාමසුවේ සොයසා මේ සත්‍ය ගැලෙන්නේ මේ වුණාට සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ. මොකද අවිද්‍යාව පසුපසින් කාමෙන් ලැබෙන ආස්වාදේ නිසා මුලාවටපත් වෙලා නිවන් මඟ වැහිලා තිබෙන නිසා කාමයන් කියන්නේ හිස මත පැටවිලා තිබෙන මහා බරක් <clears throat> නැත්නම් මහා ගිනිජාලාවක් කාමයන් ඇති වුනහම හිතට මහා අසහනයක් පීඩාවක් කාමය කියන්නේ මායාවේ උගුලක් මහා සතුරු සීනාවක් වගේ අපි වට කරගෙන ඉන්නේ මේ කාම වස්තුන්. ඒ වගේම මහා මඩ බෝරක එරිලා වගේ අපි මේ කාමයන්ගේ එරිලා මහා මම්මුලා වෙලා හරියට යන මාර්ගය දන්නේ නැහැ නිවන් මඟ වැහිලා අපාමඟ ගමන් කරන්නේ මේ කාමය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඒකාන්තයෙන්ම පිස්සුවක් ත්‍රිසම් භාවයක් ಗುಣධම් පැහැර ගන්නා හොරෙක් කියලා කියමුවත් ඒකත් හරියට හරි. එතකොට මේ කාමයන් ඇත්ත වශයෙන්ම සංසාරේ බන්ධන සංයෝජන සංසාර ගමන ඈත්වීමට යන මාර්ගයට ඇති වී ඇති පරිබෝධකර ධර්ම සංසාර ගමනේ දුකම රැස් කරන ආයෝහන ධර්ම මේ සංකාමයන් නැති වුණාට පසුව නැගී සිටියාට පසුව අපේ සතිය නැති වී යනවා අසතිය මුත්තස්සතිය පැවැදෙනවා නැති වෙනවා ඒක මහා ගොංකමක් දෙවිත ඒක නිසා මේ අවුල් ජාලාවක අකුසල් ජාලාවක අකුසල් දැනක සැඩ පහරක ਸੰతాපේක පරිලාහයකයි අපි මේ පැටලී සිටින්නේ කාමවත්තුන් අල්ලාගෙන යක්ෂ සේනාවකට බඳුන් වුණා වගේ යක්ෂ සේනාවක් අපට පීඩා කරන්නාසේ මේ කාම වස්තුන් අපට පීඩා පමුණවනවා මේකෙන් අනර්ථයක් සිදු වෙනවා පාපයක් සිදු වෙනවා ඒක මායාවේ තුන්දුව සංසාරයේ ගැටගසන සංයෝජනය මේ ලාමක කාමයේ මේ තුච්ච පහත් කාමයේ අපට ඒ විදිහට පේන්නේ නැහැ අපේ තිබෙන නොදක්කම නිසා මේක මහා සම්භාදයක් ඇත්ත වශයෙන්ම අපි මහා ප්‍රපාතයකට ඇද දමන දෙයක් මහා ප්‍රපාසාවක් නැත්තම් මේක මහා අපහසුවක් විපරීත සංඥාවක් අර මං කලින් කිව්වා වගේ මේක බිය යුතු දෙයක් විරක්තක දෙයක් නැත්තම් මේක දෙඩක් වාගේ කාම දෙඩක් මේක සුවයක් නෙවෙයි ඒ වගේම තමයි මේක මහා විනාශයක් අකුසල සංස්කාර ජාලාවක් මහා පරාජිත භාවයක් මේ කාමයන්ට යටත් වුණාට පසු අපි පෙරදෙනවා සංසාර ගමනින් ඒකයි පරාජිත භාවයක් කිව්වේ මේ නිසා මේ අතුත්තකරෝ කාම සංයෝජන මේ විසමිස්ත්‍ර කාම බන්ධන ඇත්ත වශයෙන්ම අපි නසන්නට ඕන මේ නාම රූප මාත්‍රයක් ඇති වී නැති වී යාම තමයි මේ කාම වස්තුන් තුළින් අපි ඒ තුලින් ආස්වාදයක් විඳිනෙවට ඇතිවන්නේ මෙන්න මේ කාම වස්තුන් අල්ලාගෙන කාම සැපයක් විඳිනකොට ඇතිවෙන්නේ දැනීම් මාත්‍රයක් පමණයි. ඒ දැනීම් මාත්‍රේ ඇති වී නැති වී යාම හැර අන් කිසිවක් නැති බව අප තේරුම් ගන්නට ඕනේ. මේ අනාත්ම වශයෙන් ඇති වී නැති වෙන සිතුවිලි මානාව හැර මේ විඳින කෙනෙක් නැති බව අපි තේරුම් ගන්නට ඕනේ. මේ කාමයේ නිසා සංසාරේ රැඳෙන බව, දුකේ ගිල්ලෙන බව අපි දැනගන්නට ඕනා. හයක් හතරක් නොදන්නා බෝඩයන් වගේ අපේ මේ ධාතු මාත්‍රයක් වාස්වාද කරන්නේ. ඒ වගේම හේතුව නොදන්නා ගොන්නු වගේ අපි මේ කාම දුක්ඛ සමුදය සත්‍ය වඩන්නේ. සසර දුක නොදන්නාසේම තමයි අපි මේ සසර දුකම ප්‍රාර්ථනා කරන්නේ. මහා අසාධ්‍ය රෝගයස්ව කරන දෙයකට තිත්ත කසායක් අප්‍රිය කරන්නකෝ වගේ අපි මේ කාමයන්ගෙන් ඈත් වී නිර්වාණ ගාම නිර්වාණ මාර්ගයේ ගමන් කිරීම ප්‍රිය නොකරන්නේ වනයක් නැත්නම් තුවාලයක් කුෂ්ඨයක් සුව කරගෙන ඒන් ලැබිය හැකි සුවය ගැන නොදැන ඒ වනය තුවාලයේ කුෂ්ඨේ කසකසා තව තවා ඒම වන කරන්නක වන කරගන්නකෝ වගේ අපි මේ දුක්ඛ නිරෝධය නොදැන සිටින්නේ කාම වස්තුන් සහිත මේ සියලුම අජීවී සජීවී ඒ කියන්නේ පණ ඇති පණ නැති සියලුම සංස්කාර ඇත්ත වශයෙන්ම අපේ සංසාර ගමන දිග් ගැසීමට අපේ සසර දුකට අපේ සසර දුකට ඇද දැමීමට සසරින් ගැලවීමට නොදී එහිම අල්ලා බැඳ තැබීමට පවත්නා මිත්‍ර වේශයෙන් පෙනී සිටින මාරයන්සේ වදකයන්සේ අපි දකින්නට ඕන. මාරයා ඇත වූ මාරු තොණ්ඩු මාරු තොණ්ඩු ලෙසින්ම අපි අඳුනා ගන්නට ඕන. මේ සංස්කාර ජීවි සජීවි සියල්ලම අපි ඇලුම් කළත් අපි ඇලුම් නොකළත් කවදා හෝ දවසක සියල්ලම අතහැර දැමීමට අපට සිදු වෙනවා. මොවුන්ට මේ වස්තුන්ට ඇලුම් කළත් ඇලුම් නොකළත් කෙදිනක හෝ දවසක මේ සියල්ලම අපට අහිමි යනවා. ඒක නිසා මේ සංස්කාරයන්ට මේ අජීව සජීවී ධර්මයන්ට ඇලීමක් නැතුව බැඳීමක් නැතුව සබා ගන්නට පුළුවන් පරිහරණය කරන්නට පුළුවන්. පෙර භවයන්හිදී පෙර ආත්මවලදී යම් කිසි නෑදෑ හිත මිත්‍ර දෙමව්පිය සහෝදර සහෝදරයන් හෝ වෙනත් කිසිම කාම වස්තුවක් හෝ තිබුණා නම් ඒවා අද කිසිවක් අපිට නැහැ. ඒ ඕන් නිසා එදා රැස් කළ අකුසල කර්ම අපේ පසුපසින් තිබෙනවා විපාක දීමට මාන බලමින්. ඒ කර්මවලට විපාක විදීමට සිදුවන්නේ එදා සිටි ඔවුන්ට නෙවෙයි අපටයි දැන් සිටින මේ මොවුන්ටත් අපේ ඥාති මිත්‍ර අම්බලම්වල සිටින මියුන් මේ අයට සිදුවන්නේ එමයයි ඔවුන් නිසා සිදුවන්නේ එමයයි මේක නිසා මොවුන් නිසා කර්ම සිදු කරගෙන අපාගිනි මැද පිච්චීමට සිදුවෙනකොට ප්‍රේත ලෝකවල ත්‍රිසන් ලෝකවල බොහෝ කටුක දුක් වේදනා බිඳීමට සිදුවන විට දැන් අපි ඇලුම් කරන මොවුන් කිසිවෙක් එදාට පිහිටට එන්නේ නැහැ. සතර අපායට මොවුන් නිසා වැටුනොත් මේ සංස්කාර නිසා වැටුනොත් අපට කවදානම් ගොඩ එන්නට ලැබෙයිද? කවුරුනම් මේ ගිනි වලින් අපි මුදා ගනීද? කෙසේනම් සතර දුකින් ගැලවෙන්නද? කෙදිනකනම් නිවන් ලබන්නද? භයානක සසර ගිනි නිවා නිවන්ට යාමට අදහස් කරනවා නම් මේ භයානක කාම සංස්කාරයන් අපට අත්හරින්නට සිදු වෙනවා. මායාගේ මාරතොණ්ඩු මාරතොණ්ඩු ලෙසින් අපට අඳුනා ගැනීමට සිදු වෙනවා. මේ මාරතොණ්ඩු වල පැටලිලා මේ සංසාරයේ ගැලිලා දුක් විඳා දැන් හොඳටම ඇති. ඒ තොණ්ඩු කඩා බිඳ දමා ඉදිරියටම යා යුතු වෙනවා මාර බිල්ල මාර බිල්ලක් ලෙසින් හඳුනාගෙන මාරයාට පයින් ගසන්නට සිදුවනවා. එම නිසා තමාගේ පංචස්කන්ධය කෙරෙහි හරි එහෙම නැත්නම් බාහිර පංචස්කන්ධ කෙරෙහි හරි වෙනත් සංස්කාර කෙරෙහි හරි යම් ඡන්දයක් යම් රාගයක් යම් ඡන්ද රාගයක් ඇතනම් මේ පිටිවි බණ කොටස අසනතෙක් පමණක්වත් ඒ සියල්ලම දැන් සිටින් අයින් කරන්න. එසේ අයින් කළොත් ඉදිරියේදී කරනු ලබන දේශනාවට අනුකූලව ඒ ධර්මයේ හරියට අත්දැකීමට ලැබුණොත් මේකින් අත්යට මේ ධර්ම දේශනාවේ අවසානයේදී නිර්වාණය අත්දකින්නට පුළුවන්. අපේ පංචස්කන්ධය මේ මම මගේ කියලා ඇලුම් කරන චන්දරාගයෙන් බැඳලා සිටින දේ මොකද්ද අපවිත්‍ර වෙච්ච දුකට හැමන බියකරු ගුණකයක් නිරන්තරයෙන්ම අසූචි වැකලෙන වැසිකිලි වලක් වාගේ පිළිකුල්ලු අසූචින් පිරුණු සම්පසුම්බියක් මේ කුණු කයගේ යථා තත්ත්වය අපි අවබෝධ කරගන්නට ඕනේ. මේ වේ වෙන කිසිවක් නැහැ. ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර. අපි මේ ඡන්දයෙන් බැඳෙන්නේ රාගයෙන් ඇලින්නේ ඡන්ද රාගයෙන් ගැට ගැසින්නේ මේ ධාතු හතරට මේ ධාතු හතරයි අපි අල්ලන්නේ මේ මමය මගේ නැත්නම් මගේ දුවේ පුතා ආදී වශයෙන් මේක මහා දුකක් මේක මා උලක් මේකෙන් අසුචි වැගි වෙනවා මේකේ උත්පාද ජරා මරණ ඇති වෙනවා මහත් වූ ගඩක් වනයක් වගේ අසුචියෙන් මේක බර වෙලා එහෙමනි කගේකට කුමකට නම් අපි ඇලුම් කරන්නද කිරි පණුවන් බඩ පණුවන් ආදී නොඑක ආකාරයන්ගේ ආකාරයේ පණුවන් ගසා ඇති පරම දුර්ගන්ධ අසුචියෙන් පිරිය ගිය දුගඳ හමනිතා පිළිකුල් වමනින් පිරුණු මෝත්‍රා වලින් බර වී ගිය බඩවැල් පිරී ඇති කුඩුලේ ਸਰව සංසතු ආදීන් උතුරා යන ඇටසැකිල්ලෙන් සිට වී ඇති අසෝචි පිටවන මොකල් නැති මේද කට්ටින් බැසී ඇති මේ ශරීරය පිළිකුල් කළ යුතු දෙයක් අභිනිවේෂණ කළ නොකළ යුතු දෙයක් ආස්වාද නොකළ යුතු දෙයක් ඒක නිසා තමාගේ ශරීරයේ කෙරෙහි අන් අයගේ ශරීරයේ කෙරෙහි තියෙන ඡන්ද රාගය දැම්මම මේ මොහොතේම මේ ඉතිරි ධම්ම දේශනා කරන කාලය තුලට තුලදී හෝ ඒ කාලයට පමණක් සීමා වනසේ හෝ අයින් කරන්න ජරා ගොඩක් කුණුහමකින් කළ ආලයපෙකින් වැහිලා ඒ සුබ වශයෙන් දිස්සන්නේ කුණුහම නිසා ඒ කුණුහම පමණක් වෙන් කරගත්තොත් දැන් ටිකක් කල්පනා කරන්න මුළු ඇඟ පුරා ඇති කුණුහම සම්පූර්ණයෙන්ම ගලවා අයින් කළොත් නීකලි වැగిරෙන මස් වැදෙල්ලක් හරක් මස් කඩේක එල්ලා ඇති හරකුගේ මස් වැනි දෙයක්. එතකොට මේ කුණු ගොඩක් කුණුහමත් ඒකාන්ත වශයෙන්ම ධාතු ගොඩක් කියලා දැන් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ නිරන්තරයෙන්ම මේ පංචස්කන්ධය මරණය කරා ලං වෙමින් ලං වෙමිනුයි පවතින්නේ. එදාට මේ කුණු gaduව අපට අත්හරින්නට සිදු වෙනවා. මේ කුණු gaduව නිසා මේ පංචස්කන්ධය නිසා අපි උමත වුණා. අවිද්‍යාවෙන් වැසී ගියා, ditthියෙන් බැඳුනා, සංසාරේ රැඳුනා, නිවන් මඟ අපේ වැසුණා. මේ නිසා මෙම කය එකම දුක්ඛ බුලියක් දුක්ඛ පින්ඩයක් දුක්ඛ පර්වතයක් නිරන්තරයෙන්ම දිදෙන දෙයක්. ඒ වගේම මේක මම කියලා මගේ කියලා ගන්නට නැති ద్వාර හයක් ඇති නැත්නම් ආයතන 12ක් ඇති 18 18ක් මේක මායя විසින් අටවන ලද මහා උගුලක් මේ උගුල මේ මාර පායාසය අපි හරියටම අවබෝධ කරගන්නට ඕන සෝකීය පංචස්කන්ධයත් ඒ වගේම සියලුම සංස්කාර සංස්කාර ලෝකයක් කාම ලෝකයක් නිසා අනමතග්ග වූ සංසාරේ අපි කොතෙක් නම් දුක් විඳද අපරිමිත දුක් ලබා දුන් මේ භවයේ ගෙන දෙන කාම සංඛ්‍යාත අන්නාව මේ ආසාව අති මහත් වූ ලොවි ලොවි ලෝතර අමා සතේ පතා කුමක් නම් නිසා අපට අත්හරින්නට බැරිද ඇයි අපට මේ අමා නිවන් සුව සඳහා මේ ඊතා සුදු වූ කාමාස්වාදයේ අත්හරින්නට බැරි මේ කාමයන් නිසා අනමතග්ග සංසාරික දුක් කිනිජාලාව අපට ලබා දෙනවා රූප තුලින් ශබ්ද තුලින් නැත්නම් ගන්ධයන් තුලින් රසයන් තුලින් ශරීරයට දැනෙන පොට්ටබ්බ ස්පර්ශ තුලින් මේ ආදී ධර්මයන් නිසා සංස්කාරේ අපි බැඳෙනවා සසරේ ගිලෙනවා දුක් ගිනිදාලාවකට මේවා අප ඇදලා දමනවා මේවා ඒකාන්තයෙන්ම ඒ ආකාරයෙන් දුකක් අපට ලබා දෙනවා නම් මෙතන දෙවගණක් හිටියත් අන්හා රතේ රගා මෙතන හිටගත්තත් ඒක ආස්වාද කිරීමෙන් ඒ දැක දැක සුතු වීමෙන් අපට ඇත්වන්නේ ඒ තාපිශාල මහා සංසාර ගිනි ජාලාවක් නම් එය ඇලුම් කළ යුත්තක්ද නැත්නම් ප්‍රාර්ථනා කරන්න ඕනේ දෙයක්ද ආස්වාද කළ යුත්තක්ද ලංවිය යුත්තක්ද හිමි කරගත යුත්තක්ද සතුටු විය යුත්තක්ද එය සුබ දෙයක්ද ඉෂ්ට දෙයක්ද මනාප දෙයක්ද යහපත් දෙයක්ද එහෙම නැත්නම් මේක දියවිය යුතු දෙයක්ද වහා පැන යා යුතු දෙයක්ද අත්හල යුතු දෙයක්ද කියලා දැන් ටිකක් කල්පනා කරලා බලන්න. ඇස කන නාසය ආදී සෑම ඉන්ද්‍රියකටම අරමුණු වන රූප ආ ශබ්ද ආදී සියලුම ආරම්මණයන් දෙස අපි බැලිය යුත්තේ ඔන්න කොහොමයි අපි භයානක සංසාරයට ඇද දමන සසර ගිනි ජාලාවේ ගිල්වන නිවෙනින් ඈත් කරන කවරනම් සංස්කාරයක් සුබ වශයෙන් අපි සලකන් සැලකිය යුතු වනවද මුලාව නිසා එවැනි සුබ බවක් හේතුලින් දිස්වනවා නම් එය තමාගේම අනත්ත්වයේ පිණිස අහිත පිණිස දුක පිණිස නැත්නම් සසර පිණිස පමණයි පවතින්නේ නිවන පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආදිත්ත පර්යාය සූත්‍රයේ දේශනා කළා චක්කුම් භික්ඛවේ ආදිත්තං රූපා ආදිත්තා ආදී වශයෙන් ඇස ගිනිගත් ගිනි ජාලාවක් රූපයක් ගිනි ජාලාවක් චක්කු විඥානයක් ගිනි ජාලාවක් මේ තුنين ඇතිවන චක්කු සම්පස්සයත් ඒකාන්ත ගින්නක් ඒ චක්කු සම්පස්සය තුලින් යම්කිසි සුඛ දුක්ඛ උපේක්ෂා කියන කවර වේදනාවක් ඇති වුණත් ඒ සියල්ලම ඒකාන්ත ගිනි අනෙක් කනනාසය දිව ශරීරයේ මනස යන ඉන්ද්‍රියන්ද ඒ වගේ මේවා හා සම්බන්ධ වන සංප්‍රයුක්ත වෙන වෙනත් නාමයන්ද මේ විදිහටම මහා ගිනි ජාලාවන්සේ අප බලන්නට ඕනයි මෙවැනි ගිනි ජාලාවක් සුබ වශයෙන් හොඳ වශයෙන් අපට පේනවා නම් ඒ අන් කිසිවක් නිසා නෙවෙයි අප තුළ පවත්නා අවිද්‍යාව තුනයි ඒ එහෙම පේන්නේ ඒක නිසා නිර්වාණ සාන්තිය ලබා ගැනීමට නම් සසරේ බැඳ තබන කාමරාගාදී පහකල යුතු ධර්මයන් පහකල යුතු වනවා ඒක පහකල යුතු වනවා එම සංස්කාරයන්ට මුලා වී එම සංස්කාරයන් නලව නලවා සිටියා හොඳටම දැන් ප්‍රමාණවත් කිසිවෙක් හෝ කිසිවෙකු උපාදාන කළ යුතු නෙවෙයි සියල්ලම අත්හරින්නට ඕනා ධර්මය පවා අත් අත්හරින්නට ඕන. ඒක නිසා මේ ලෝකේ යම් තාන් සංස්කාර තිබේ නම් ඒවැ කෙරේ යම් කිසි ඡන්දයක් ආගයක් ඇතනම් මේ පින්වත් අය දැන් මේ මොහොතේ මේ ඉතිරි බණ කොටස අසනතේ මමනක්වන් සියල්ලම සිතින් අත්හරින්න. දැන් ඉදිරියට කියන කාරණා නම් ටිකක් සාහදානව අහන්නට ඕනා. අපි මේ ඇස කන නාසාදී ඉන්ද්‍රියන් තුලින් යම්කිසි අරමුණු අරගෙන ඒ අරමුණු අල්ලාගෙන සතුටු වෙනවා කියන්නේ කාමාස්වාදය විඳිනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි මේ ඇහැට රූපයේ ගැටීම නිසා ඒ තුලින් සිතක් ඇති වෙනවා ඒක නිසා ඒ ඒ ඇහැයි රූපයයි සිතයි නිසා චක්කු සම්පස්සයක් ඇති වෙනවා ඒ සිතට අනුකූලව වෙනස් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අපි ආස්වාදය කරනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ආස්වාද කරන වේදනාව අපේ සිත තුළ තිබෙන ධර්මයක් බාහිර ලෝකයේ තුළ ඇති ධර්මයක් නෙවෙයි. ඒ ධර්මය ඒ ආස්වාදය කරන ආස්වාද කිරීම මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන නාම මාත්‍රයක් පමණයි. මේ විදිහට ඉන්ද්‍රයන්ට අරමුණු වන දේවල් මේ ආරම්භන ඇත්ත වශයෙන්ම ධාතු මාත්‍රයක් පමණයි. රූපයක් පඨවි ආදී ධාතු මාත්‍රයක්, ශබ්දයක් ධාතු මාත්‍රයක්, ගන්ධයක් එසේමයි, රසයක් එසේමයි, පොට්ටබ්බයක් එසේමයි. ඒ සියල්ලම ඇති වෙනවා, ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා අනිත්‍යයි මේවා මම නොවන, මගේ නොවන නිසාම අනාත්මයි. ඒ සියල්ල විසින්ම සසර දුක උපදවපු නිසා ඒ සියල්ලම ඒකාන්ත වශයෙන්ම දුකයි. මෙම නිසා රූප බැලීමේ ආසාව, සද්ද බැලී ඇසීමේ ආසාව, ගන්ධ සුවඳ රස පොට්ටබ්බ ධර්මයන් පිට ගැනීමේ ආසාව දැන් සිතින් අයින් කරන්නට ඕනා. මේවා දිය යුතු දේවල් ප්‍රාර්ථනේ නොකළ යුතු දේවල් හල යුතු දේවල් දෙන්නේ යුතු දේවල් දුරින්ම දුරු කළ යුතු දේවල් මේ කාම සංස්කාරය අනමතත්ල සංසාරයේ අනන්ත අප්‍රමාණ දුක් ලබා දුන්නා වූ මේ සංස්කාර අත්හරින්නට ඕන. අනාගත සසර දුකේ ගිල්වන මේ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම අත්හරින්නට ඕන. තුච්ච වූ නිහින වූ ලාමකෝ ජරාකාම සංස්කාරයන් අනාත්ම වූ මම නොවන මගේ නොවන කාම සංස්කාරයන් අනිත්‍ය වූ කාම සංස්කාරයන් එසේම ශූන්‍ය වූ කාම සංස්කාරයන් මාර බිල්ලක් වූ කාම සංස්කාරයන් තවත් තව තවත් දුරට අපි නලවන්නට අවශ්‍ය නැහැ. කාමයන් සහිත සියලු සංස්කාරයන්ම අපේක්ෂා විරහිතවම කිසිම අපේක්ෂාවක් නැතුව දැන් සම්පූර්ණයෙන්ම සිතින් අත්හරින්නට ඕන. සතර මහා භූතයන්ගෙන් උපන් උපාදාය රූපයක් වූ ඇසෙහි චන්දරාගය දැන් අත්හරින්න ඕන. ධාතු මාත්‍රයක් වූ කණේ චන්දරාගය නැති කරන්නට ඕන අනාත්ම වූ දිවේ ඒ වගේම නිරත්තකෝ නාසේ අසෝචි පර්වතයක් වූ ධාතු පර්වතයක් වූ දුක්ඛාකරයක් වූ මම මගේ නොවන අනාත්ම වූ අනිත්‍ය වූ ශූන්‍ය වූ මේ කුණුකයි ආශාව අපේක්ෂාව අත්හරින්නට ඕන. ඒ වගේම තමයි මේ නාමයන්ගේ ආශාව අපේක්ෂාව අනිත්‍ය වූ චක්ක විඥානයේ ඇසේ පහළවන සිට ඇති වී නැති වී යන සිට දුක් ලබා දුන්න සිත අනාත්ම වූ සිත නාම මාත්‍රයක් වූ සිත හේතුන් නිසා ඔහි ඇති වී ඔහි නැති වී යන සිත සසර ගිනි ජාලාවේ බැඳ තබූ සිත රැහන් රම්මේ සංසාරයේ බැඳ තබලා ඒකෙන් ගැලවෙන්නට නිදී මෝහයෙන් මුලා කළ සිත මෙතෙක් කල සත්‍ය නොදෙන සසරේ රැඳ වූ සිත මේ වගේම බිය ලබා දුන්නා වූ සැක ලබා දුන්නා වූ ඊර්ෂ්‍යාව පහල කර දුන්නා වූ අනන්ත අප්‍රමාණ කිලෙස් ඇති වුණා වූ සිත මොහොයෙන් මුලා කළ රාගයෙන් පිච්චුණු දෝෂයෙන් නැසුණු නිරයට ඇදද මූ ප්‍රේත ලෝකයට සල්ලු කර තිරිසන් ලෝකයේ බහාලු සසර දුකේ නිමග්න කළ අපසර ජනිත කරවාලු සංයෝජන බැමි වලින් බැඳී ගියා වූ කෙලෙස්යන් පහල කර දුන්නා වූ නිවන් මඟ බැසුන නිවනින් ඈත් කර වූ මේ සිතේ ඡන්ද රාගය සම්පූර්ණයෙන්ම සිතින් අයින් කරන්නට ඕන. මේ විදිහටම සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන අනිපොස්සිත කෙලෙහි කියන යම් කිසි අපේක්ෂාවක් තිබේ නම්, ඡන්දයක් රාගයක් තිබේ නම් ඒ සියල්ලම දැන් සිතින් අත්හරින්නට ඕන. මේ සිත ඇත් මෙතෙන්ම මහා ගිනිජාලාවක් සේ දියවිල්තක් මේක තිබෙන තාක්කල් සංසාරයේ අපි ගැටි ගැසෙනවා. ඒ වගේම තමයි මේ ඇස ආදී ඉන්ද්‍රයන් නිසා ඇතිවන වේදනාව මේවාට තවදුරටත් අපි මොකටනම් මුලාවන්නටද ගිනිගෙන දැවෙන යකඩ උලක් කෙනින්නාසේ දුක් දුන්නස් ලබා දෙන්නා වූ දුක් දුක් වේදනාව වහා නැති වී ඇති වී නැති වී යන මදහත් උපේක්ෂා වේදනාව ඒ වගේම සුඛ වේදනාවේ මොහොතට පමණක් පැවති සැපක්කේ සුළු සාන්ත භාවයක් සොයද්දී අතිමහත් ගිනිජාලාවක් ලබා දෙන සුඛ වේදනාව අපි ඒ ආකාරයෙන්ම හඳුනා ගන්නට ඕන. කාම වස්තුන්ට ඇලුනේ ඒ වායින් සුඛ වේදනාවක් ලබා දුන්න නිසා සුඛ වේදනාවක් ලබා දුන්නේ නැත්නම් මේවාට අප ඇලින්නේ නැහැ. එසේනම් මේ දක්වා අපි ඇලුනේ මේ කාම වස්තුවන්ට නිවි අපේ තුලන තියෙන මේ සුඛ වේදනාවට මේ සුඛ වේදනාව අපට ඕනෑ විදිහට පවතින්නේත් නැහැ හැම වෙලාවෙම පවතින්නේත් නැහැ ඒක ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් මේ ඉන්ද්‍රියනු මොහොතක් මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින් යනවා ඒ වාට හමුවන අරමුණු රූප ශබ්ද ගන්ධ ආදියත් මොහොතින් මොහොතම ඇතිවෙමින් නැතිවෙමින් Nirodhaටපත් වෙනවා මේවායේ නැතිවීමත් ඊට පසුව ඇතිවීමත් අතරතුර කාලයේදී මේ සංස්කාර නැති නිසා සංස්කාර නිරෝධයක් එහි තිබෙනවා ඒ වගේම තමයි එහි පහළ වෙන සිත චක්කු විඥාණය හැම මොහොතක් පාසාම ඇති වෙනවා නැති වෙනවා නිරෝධයටපත් වෙනවා එසේම මේ ඇහත් ඒ වගේම රූපයත් ඒ තුලින් ඇති වෙන චක්කු විඥානයත් මෙලෙස ඇති වෙන නැති වෙන නිසා චක්කු සම්පස්සයත් ඇති වෙමින් නැති වෙමින් නිරෝධයටපත් වන ධර්ම. ඒ වගේම තමයි කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් නිසා ඇතිවෙන සම්පස්සයන් ඒවත් ඇති වී නැති වී යනවා. මේ මොහොතේ පවතින මේ සියලුම සංස්කාර ලෝකය ඊළඟ මොහොත වෙනකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ ඇත්තේ අලුත් සංස්කාර. මෙවැනි ක්‍රියාවලියක් තුළ මෙවැනි සම්තතියක් තුළ ලෝකයක් කොහෙන් දීද? ලෝකයක් කොහේ දිස්සෙයිද? කවරනම් සත්‍යයක්ද කවරනම් මමෙක්ද කවරනම් ස්ථිර භාවයක්ද? කාමයන් ඇතුළු මේ සියලු සංස්කාර ලෝකයේම ශූන්‍ය වූ දේවල්. මේ සියලුම සංස්කාර කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං සේවන ස්වરૂපයේ ඇති වැය වෙන ස්වરૂපයේ ඇති වෙන දේවල් නිරුද්ධ වී යන දේවල් ඒ වගේම මේ කිසිම සංස්කාරයක් කෙරේ නොඇලිය යුතුයි විරාග ධම්මං නොඇලිය යුතු ධම්ම මේවාට ඇලීම නිසායි උත්පත්තියෙන් උත්පත්තියට ගතියෙන් ගතියට ජාතියෙන් ජාතියට භවයෙන් භවයට ප්‍රතිසන්දියෙන් ප්‍රතිසන්දියට සංසාරයෙන් සංසාරයට යමින් අපට දුක් අනුභව කරන්නට සිදුවන්නේ එම නිසා මේ සියලුම සංස්කාර කෙරෙහි යම්කිසි අපේක්ෂාවක් ඡන්දයක් රාගයක් තිබේ නම් ඒ සියල්ලම අත්හරින්න මේ සියලුම සංස්කාර මම නොවේ මගේ නොවේ දුක්ඛ වූ අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම කියලා මෙහිදී මට ගාථාවක් කියවෙනවා අද්ද සංකාමතේ මූලං සංකප්පා කාමජායසි නතං සංකප්ප ඉන්සාමි එවං කාමන හේසිති හා අද්ද සංකාමතේ මූලං කාමයේ ඔබ ඇතිවෙන මූලය හේතුව දැක්කා සංකප්පා කාමජායසී කාමයේ ඔබ උපදින්නේ සංකල්පනා තුලින් මේ අපි සිතන සිතවිලි තුලින් නතං සංකප්පයස්සාමි දැම්මම ඒ ගැන සිතවිලි සිතන්නේ නැහැ ඊවන් කාමන හේහිසි එවිට කාමය ඔබ උපදින්නේ නැහැ අප මේ මොහොතේ මේ දැන් කළේ මෙන්න මේ කාම වස්තුන් කෙරෙහි පවත්නා වූ සංකල්පනා සිටිවිලි සම්පූර්ණයෙන්ම අයින් කිරීමයි. දැන් හොඳට ඒ සියලුම කාම සංඛ්‍යාත සියලුම සංස්කාරයන් සම්පූර්ණයෙන්ම සිතින් අත්හරිනවයි කියලා හිතලා සිතින්ම සිත දිහා දැන් බලන්න. සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ශේෂ වී ඇති ප්‍රඥාව දියුණු කෙනෙකුට නම් සමාධිය දියුණු කෙනෙකුට නම් එතකොට ඒ සියුම් දැනීම් මාත්‍රයේ දෙසම දැන් බලාගෙන ඉන්න. මම කියලා මගේ කියලා ගන්නට තියෙන්නේ මේ සියුම් දැනීම් මාත්‍රයේ පමණයි. ඒක නැති වෙනකොට මමත් නැති වෙනවා මගේ බවත් නැති වෙනවා. මේ සියුම් දැනීම් මාත්‍රයේ දෙසම දැන් බලාගෙන සිටිනකොට එය ඇති වෙනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා පේනවා ඇති මේ ඇතිවීම නැතිවීම දැකපු සිතක් නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ සියල්ලම දැක දැන් කිසිවක් නොසිතාම බලා සිටින්න මේ බලාන සිටිනකොට මේ සිත අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සිතක් කියා දැන් සිටුනොත් මේ සිත නිවි යනවා ඇති සම්පූර්ණයෙන් මෙවිට සම්පූර්ණ ශූන්‍යතාවයක් දිස් වෙනවා මේ ශූන්‍යතාවයත් ඒකාන්තයෙන්ම අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා දැන් සිහිපත් කරන්න මෙවිට නිවන සිතට අරමුණු වනවා තවත් එක් ආකාරයකින් මේ කාම වස්තුන් අරමුණු කරගෙන නිර්වාණය සාක්ෂාත් කළ හැකි ආකාරයක් දැන් අප කියන්නම් ආනිඤ්ඤ සම්පාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා තිබෙනවා. తත්‍ර භික්ඛවේ ආර්ය ආර්ය ශාවකෝ इति පරිසංචික්කදී මේ ආර්ය ශාවකයෙන් මෙන්න මේ විදිහට හිතනවා. යේච ditta ධම්මිකා කාමා යේච සම්ප්‍රායිකා කාමා යාච ditta ධම්මිකා කාම සංඥා යාච සම්ප්‍රායිකා කාම සංඥා යම් කිසි මේ ජීවිතයේ ඇති කාමයක් ඇත්නම් එහෙම නැත්නම් මරණින් පසු සිදුවන කාමයක් ඇත්නම් යාච දෙත්ත ධම්මිකා කාම සංඥා යාච සම්ප්‍රායිකා කාම සංඥා මේ ජීවිතය පිළිබඳ යම් කාම සංඥාවක් තිබේ නම් පරලෝකේ කාමයන් පිළිබඳ කාම සංඥාවක් තිබේ නම් යං කිංචි රූපං චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඒ සියල්ලම සතර මහා භූත ඒ වගේම සතර මහා භූත නිසා ඇතිවෙච්ච උපාදාය රූප තස් ඒවම් පටිපන්නස තබ්බහුල විහාරිනෝ අන්නේ මේ විදියටම මනවින් දැකමින් වාසය කරන විට ආයතනේ චිත්තම් පසීදති සම්පසාදේ සති ඊතරිහිවා ආනෙන්ජං සමාපජ්ජති පඤ්ඤායවා අදීමුච්ඡති මෙන්න මේ විදිහට වාසය කරනකොට මේකේ මේ අවස්ථාවේදී ආනෙන්ජං සමාපජ්ජති අරූපාවචරණයක් සිදු ප්‍රකට අරූපාවචර ධානයකට සිදපත් වෙනවා නැත්නම් පඤ්ඤායවා අදීමුච්ඡති නුවණින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා දැන් මේක අපි බලමු මා කලිනුත් මේ පින්වත් අයට ඒවා මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, රස දිවට දැනෙන රස, කායට දැනෙන පොට්ටබ්බ. ඒ වගේම මේ අපේ ශරීර ලෝකය මේවා මොනවද? යංකින්චි රූපං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේවා සතර මහා භූත නැත්නම් සතර මහා භූත නිසා ඇතිවෙච්චි උපාදාය රූප. ඇහත් සතර මහා භූතයන්ගෙන් ඇතිවෙච්චි උපාදාය රූපයක්. උපාදාය රූප කියන්නේ සතර මහා භූත නිසා ඇතිවෙන වෙනත් රූප කොටස් ඒ වගේමයි රද්දයක්. සද්දේ කියන්නේ අං කිසිවක් නෙවෙයි සතර මහා භූතයකට ගැටීම නිසා හෝ සතර මහා භූත තුලින් වායෝ ධාතුව දමන් කිරීම නිසා ඇතිවෙන සියම් රූපයක්. ගන්ධයත් එහෙමයි රසයත් එහෙමයි පොට්ටබ්බයත් එහෙමයි. එතකොට මේ විශ්සේ පුරාම තියෙනවා නම් යන්තා රූප, යන්තා සද්ද, යන්තා ගන්ධ, යන්තා රස, යන්තා පොට්ටබ්බ මේ සියල්ලම සතර මහා භූත නැත්නම් ඒ තුලින් ඇතිවෙච්ච උපාදාය රූප කියලා සම්පූර්ණයෙන්ම නුවණින් ප්‍රඥා චක්ෂසේකින් විදර්ශනා ඇසකින් බලන්නට පුළුවන් වුණොත් මෙන්න මෙහිදී අපට සිතට පෙනෙන සියලුම රූප නිපදී නොපෙනී ගොස් අහසක් සහ සිතක් පමණක් ඉතිරි වෙන තත්ත්වයක් උද්ගත වෙනවා. ඒකයි මේ දී කිව්වේ ආනින්ජන් සමාපජ්ජති කියලා. බුදු පියාණන් වහන්සේ කවදාවත් බොරුවක් දේශනා කරන්නේ මේක මේ ආකාරයෙන්ම සිදු වෙනවා. ඒ ආකාරයෙන්ම සිදුවන බව දැනගෙනමයි අපත් ඒක ප්‍රකාශ කරන්නේ. යම් මේ වෙලාවේ මේ පින්වත් අයට මේ කොහොම කාම ලෝකයේ ඇති දේවල් සතර මහා භූත නැත්නම් ඒ තුනෙන් ඇති වෙන උපාදාය රූප කියලා hali වැටහීමක් ආවොත් මිහිදී ශූන්‍ය තත්ත්වයක් උද්ගත වෙනවා ඇති. මේක ප්‍රඥා ඇසින් දකින්නට පුළුවන් කෙනෙකුට පමණයි. ප්‍රඥා ඇසකින් මේ සංස්කාර ලෝකේ දකින්නට පුළුවන් කෙනෙකුට පමණයි ඇති වන්නේ. නැත්නම් මේ විශ්ව පුරාම පවතින රූප මේ කාම වස්තුන් ඒකාන්ත වශයෙන්ම මින් අන් කිසිවක් නෙවෙයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා සිතලා තමාගේ රූපයත් බාහිර පංචස්කන්ධ ලෝකයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සිතලා පඨවි ධාතුව පසකට ආපෝ ධාතුව තවත් පසකට තේජෝ ධාතුව අනිත් පසකට වායෝ ධාතුව අනිත් පසකට සිතින්ම අයින් කළොත් මැද සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් දිස්සෙනවා අහසයි සිතත්. සිතයි ඉතුරු වෙනවා. මෙන්න මේෙහිදී නිර්වාණය අපට අවබෝධ කරන්නට පුළුවන් පහත කියන විදිහට කටයුතු කළොත්. මේකත් ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ධර්මයක්. මේකත් සංස්කාරයක්, මේකත් අනාත්මයි. මෙයත් අනිත්‍යයි මෙයත් දුක්ඛයි මෙයත් අනාත්මයි මේකත් අනිත්‍යයි මේකත් දුකයි මේකත් අනාත්මයි මෙහිදී තවත් ශූන්‍යතාවයක් උද්ගත වෙනවා ඇති එයත් අනිත්‍යයි එයත් අනාත්මයි කිව්වොත් මෙහිදී නිවන සිතට අරමුණු වෙනවා එහෙම නොවනවා නම් මේ ශූන්‍යතාවයේ දෙසම බලාගෙන මෙන්න හිස් බව මෙන්න හිස් බව මෙන්න හිස් බව කියා ඒ දෙස බලන්න මෙන්න ඒ දකින සිත මෙන්න ඒ දකින සිත මෙන්න ඒ දකින සිත කියා සිත දෙස බලන්න. දැන් හිස් බව පසකටත් හිත අනිත් පසකටත් සිතින්ම අයින් කරන්න. මැද හිස් බවක් පිනේවි. ඒ හිස් බවත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි කියනකොට සිතනකොට නිහිදී සිතට නිවන අරමුණු වෙනවා. එහෙම නොවනා නම් මේ හිස් භවයේ ඉඳගෙනම මේකේ තියෙන සියුම් වේදනාව මේ හිස් භව විඳින වෙලාවේ ඇති සාතු සෝය වේදනාව මෙන්න කියලා වේදනාව දෙස දැන් බලන්න මෙන්න වේදනාව මෙන්න ඒකේ දැනෙන ගතිය මෙන්න වේදනාව කියන වේදනාව මෙන්න වේදනාවයි කියන සංඥාව මෙන්න දැනෙන ගතිය මෙන්න දැනෙන ගතියයි කියන සංඥාව දැන් වේදනාවත් සංඥාවත් විඥානයත් පස්සෙකට සිතින් අයින් කරන්න. මැද ශූන්‍යතාවයක් දිස්සනවා ඇති. ඒ ශූන්‍යතාවයත් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක් කියලා සිතන්න. තවත් ශූන්‍යතාවයක්. මෙන්න මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා සිතනකොට මේදී නිවන සිතට අරමුණු වෙනවා. දැන් එසේ නුනා නම් මේ ශූන්‍යතාවයේ දෙසම බලාගෙන ධනිමි ධනිමි ධනිමි කියලා සිහි කරන්න. ධනිමි ධනිමි හරි. මෙවිත මේ හිස් බව නැති වී ශූන්‍යතාවයක් උද්ගත වෙනවා. ඒක දෙසාත් බලාගෙන එයත් අනිත්‍යයි, එයත් අනාත්මයි කියා කෙනෙක් මෙනෙහි කළොත් තවත් ශූන්‍යතාවයක් එනවා. මේ විදිහට එන එන සෑම ශූන්‍යතාවයක්ම අනිත්‍යය, අනාත්මය කියා මෙනෙහි කරන විට කොතෙක් මෙනෙහි කළත් නැති නොවන ශූන්‍යතාවයක් අත්දැක වෙනවා. ඇති අන්න ඒ ශූන්‍යතාවේ අත්දකින විට අපට නිර්වාණය සිතට අරමුණු වෙනවා. හොඳයි කාලය දැන් ඉතා ඉක්මනට ගිවි ගිවි යන නිසා මේ ධර්ම දේශනාව නවත්වන්නට සිදු වෙනවා. හොඳයි දුක්ඛ සත් දුක්ඛ සත්‍ය කියන්නේ මේ කාම සංස්කාරයන් සහිත සකල සංස්කාර ලෝකේම ඒ වගේම මේ කාමයන් හා සෙස සංස්කාරයන් ගැන ඇති ඇල්ම ආශාව නැත්තම් බලාපොරොත්තුව සතුට අභිනන්දනයේ චන්දරාගාදී සියලුම දේවල් සියලුම තණ්හාවල් දුක්ඛ සමුදය සත්‍ය මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියන හැඟීම ඇති වුණා නම් ඒක දුක්ඛ සමුදය සත්‍ය සංකෝපණිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යම් පහතබ්බන්ති කියන ඥාණය මේ සංස්කාරානිත්‍ය මේ සියලුම සංස්කාරයන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් දැකීම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය ඒ තුළින් මේ සියලුම සංස්කාරයන්ගේ නිරෝධය දැකීම දුක්ඛ නිරෝධ සත්‍ය මේ අවස්ථාවේදී චතුරාර්ය සත්‍යෙම සිතට අරමුණු වෙනවා සිතට ප්‍රත්‍යස්ස වශයෙන් පිණී යනවා මේ සියල්ලම අපට මෙතෙක් අවබෝධ වුණේ නැත්තේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල මේ සුඛ වේදනාව සහිත නාම ධර්මයන් බෙදින මමෙක් ඉන්නවා කියන හැඟීම නිසායි මේ හැම ධර්මයක් තුළින්ම කවරක් සිතුවත් කවරක් කියවත් කවර වැඩක් කළත් ඇති වී නැති වී යන නාම මාත්‍රයක් හැර මෙහි සත්‍යයක් නැති බව පමණක්වත් දැන් මේ පින්වත් අය සිතාගන්න. හොඳයි මේ දේශනාව මෙතනින් අප නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා මේ පින්වත් අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ යම් පිස්කොතලයක් ලැබුණා නම් ඒ සියලුම කුසල සංස්කාර ශක්තිය ඒකාන්ත වශයෙන්ම නිවන් සුව සඳහාම හේතු වේවා වාසනාව වේවා. දැන් මේ රැස් කළ සියලුම පින් සියලුම දෙවියන්ටත් බෝධයන්ටත් සකල ලෝකවාසී සත්‍යයන්ටත් අනුනමින් මේ කරුණින් ආත්මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමු. එත්තාවතාචං අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචං අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එතාවතාචං මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා මේ ගිනාතේට ඉදම් වෝ ඥාතේනං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ ඉදම් වෝ ඥාතේනං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ ඉදම් වෝ ඥාතේනං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ හැම දිනාටම නිවන් සුවම අත්පත් වේවා.